ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා බහුකාරා සත්ත අරිය ධනානීති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සත්ත ආර්ය ධන කියන පාඩම දිගේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ දසුත්තර සූත්‍රයේ උගන්වනේ පාඩම දිගේ අපි එකින් එක එකින් එක අපේ ශක්ති ප්‍රමාණයට තේරුම් කරගනිමින් අපි කරන මේ භාවනා ජීවිතයට ඒක සම්බන්ධ කරගනිමින් ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි සද්ධා දානය, සීල දානය, හිරි දානය, ඕතප්ප දානය කියන කාරණා අපි ඊයේ වෙනකොට යම් ප්‍රමාණයට අතගාලා තිබුණා. එයින් අවසානයේදී අපි සාකච්ඡා කරමින් හිටපු මේ හිරියොතප් කියන එක හිරෝතප්පං කියලා සඳහන් වෙනවා දෙකකට සඳහන් වෙන්නේ හිරි කියලා කියන්නේ පවට ලැජ්ජාව ඕතප්ප කියලා කියන්නේ පවට ඇති බය. ඉතින් මේ ධර්ම දෙක විශේෂයෙන්ම ආශ්‍යාකරේ ධර්මතාවල ආශ්‍යාකරේ දහම් ගුරුවරුන් අතර නැත්නම් ශාස්ත්‍රඥ අතර බටහිරට වැඩිය ගොඩක් සලකනවා විශේෂයෙන්ම මේ වෙනකොට. ඉස්සරත් ඇත්තටම බටහිරට ඉච්චර දිග සංස්කෘතියක් තියෙන රටවල් නෙවෙයි. ඒ වගේ යම් ප්‍රමාණයකට තිබිලා තියෙනවා. ඔය පසුගිය අවුරුදු 300 ඒක සමූල ඝාතනයකට ලක් වුණා. ඒ නිසා බයලජ්‍ය දෙක ගාක් සෝදපාලුවට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ රටවල් එක පැත්තකින් භෞතික ලොකු දියුණුවක් ලැබුවා. මොකද කිසිම බයක් නැහැ ලැජ්ජාවක් නැහැ. සතුම් මරන්න, වරකම් කරන්න, කාමීත්‍යචාරය කියන්න කරන්න බොරු කියලා හිස්සජන පරිසෝචන වලට කිසිම බයක් ලැජ්ජාවක් නැහැ. ඒ නිසා ඒක දියුණුවක් වශයෙන් පේනවා. ඉතින් අපිත් මේ ලංකාව වගේ එහෙම නැත්නම් ආසියා කෘතියෙන් රටවල් අපි ඒ දිලිසෙන ගතිය හොඳට දකිනවා මේ පැත්තේ ඉඳලා. ඇයි අපිට මෙච්චර ලොකු සංස්කෘතියක් තියේදී අපි මේ නිරක්ෂයට කිට්ටුව හොඳ සමසීතෝස්න දේශගුණයක් තියේදී සදාහරිත වන රේඛාවල් තියේදී අය අපිට දියුණු වෙන්න බැරි. අර රටවල් ඒ මොනවත් නැතුව බුද්ධම විදියට දියුණුවක් ලැබනවා මේ තාක්ෂණයත් එක්ක. ඒකට හේතුව ඕ අහේතුව වශයෙන් පෙන්වන්න තියෙන්නේ පවට බය සහ ලැජ්ජාව කියන එක පොඩ්ඩක් ඒගොල්ලෝ පස්සට අරන් තියෙනවා. දැන් ඒ නිසා මේ වෙනකොට ඒ රටවල් වල ඒ වගේ ආදීනව පේනවා අපේ ඉස්මල මේ තිබුණත් අපේ ජාතියට තාම පේන්නේ තාම පේන්නේ ඒගොල්ලෝ දිනුනුයි කියන අදහසේ. නමුත් මම හිතන්නේ අපේ પરම්පරාව ඇතුළත ඒකේ ආධිනව බොහොම ඉක්මනට දකින්න පුළුවන් වෙයි. එදාට තේරෙයි මේ ਸਰුවචන් වහන්සේ නැත්නම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට මේ හීතලෙන් ඇඟට නොදැනි මේ හිරියොතප් කියන ධර්ම දෙක ධනයක් වශයෙන් ඇයි තේරුම් කරලා දෙන්නේ කියලා. ਸਰුවචනංශ මේකට සඳහන් කරන්නේ දේව ධර්ම කියලා. යම් කිසි කෙනෙක් පවට බය සහ පවට ලැජ්ජාව ඇති කරගත්තා නම් එයා ඉබේම manussත්වයේ ඉස්සෙන්න පටන් ගන්නවා. manussත්වයේ උසස් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේවට දේව ධර්ම කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් මේ ධර්ම දෙක නැත්තම් පවට බය සහ පවට ලැජ්ජාව ඒ මිනිස්සයා මොනම කෙනෙකුටත් පාලනය කරගන්න හම්බෙන්නේ නැහැ. තමන්න තමන් පාලනය කරන්නත් බෑ. රජයකට පාලනය කරන්නත් බෑ. දඬනීයකට පාලනය කරන්නත් බෑ. මේක තියෙන කෙනාට කියනවා ලෝකපාලක ධර්ම කියලා. මේ ධර්ම දෙක තියෙන කෙනා නැත්නම් මේ ධර්ම දෙක පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව ලෝකපාලක ධර්ම විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සුඛ ධර්ම කියලා ලෝකයේ තියෙන සුදු පාට ධර්ම ටිකක් කියලා. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේ හුඟක් වෙලාවට වැඩමුළුවකදී මේ ගැන ටිකක් කතා කරනවා. මොකද ඒකට බටහිරේ සහ ආසියාකරේ විශාල පිරිස් එකතු වෙනවා. ඒ පිරිස් විවිධ සංස්කෘතික ලක්ෂණ වල ඉන්නේ. ඉතින් හරි අමාරු ගොනු කරගන්න. දේශීයක් විතර සෙනගේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අර බුරුම අගයන් ආඩම්බරයන් ආසියාකරේ තියෙන දේවල් මේ බයලජ්ජාව දෙක හරහා උගන්වනවා. ඒකෙදී කියනවා මේ සුඛ ධර්ම සුදු පාට ධර්ම තාපේ උරා ගන්නෑ. සුදු පාට තියෙනවනම් තාපේ පරාවර්තනය කරනවා. කන්න ධර්ම කියනවා කළු පාට තාපේ උරා ගන්න. ඒ වගේ සුඛ ධර්ම වල ඉන්න කෙනා කෙලෙස් පරාවර්තනය කරලා අරිනවා. කන්න ධර්ම වල ඉන්න කෙනා කෙලෙස් උරා ගන්න. ඒ කෙනාට කෙලෙස් බැට බැට දෙනවා වැඩි. ඉතින් ඒ නිසා එයා බොහොම ඉක්මනට කෙලස් භරිත වෙන තත්වයක් එනවා. ඉතින් කෙනෙකුට අපේ ಜಾති, අපේ පවුල, අපේ නෑයයෝ, අපේ යාළුවෝ ඔක්කොම සුඛ ධර්මය, කන්න ධර්මය කියලා හරිම අමාරුයි විශ්වාස කරන්න. මොකද එක එකනාගේ පුද්ගලික මත. නමුත් යම් කෙනෙක් තේරුම් අරගෙන මේ පවට බය සහ පවට ලැජ්ජාව කියන එක ඇතුළත් කරගන්න පුළුවන් වුණොත් තමන්ගේ ජීවිතේට ඒ කෙනාට ඒක ධනයක් බාටපත් වෙනවා. ඒක ධනයක් වශයෙන් සරුවච්චන් වහන්සේ හෝ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හෝ මතක් කරේ නැත්නම් අපිට පේන්නේ ඒක ඇණයක් වශයෙන්. කාරි කරදරයක් මේක. අර්ග කරනකොට ලැජ්ජයි, මේක කරනකොට ලැජ්ජයි, මේකට බයයි. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය කරන සැප විඳ ගන්න හම්බ වෙන්නේ ඒ මේ සරුවච්චන්හන්සේ පිරිනම් පානකොටම ඒ සුබද්‍ර කියලා වයසට ගිහිල්ලා පැවිදිච්ච මහණෙක් අනික් සංඝයාට කිව්වලු දැන් බුදුහාමුදුරු මැරුණයි කියලා අපවත් උනායි කියලා අඬන්න දොඩන්න දෙයක් නැහැ නේ. ඔය මහා ශ්‍රමණයා ඉන්නකම් අර්ග කරපම් මේක කරන්න එපා කියලා නීති දැම්ම. දැන් කිසි කෙනෙක් නැහැ අපිට ඕන විදියට මේක ඇති දෙයක් කරගෙන යන්න පුළුවන් කියලා මහා ලැජ්ජ නැති වචනයක් කියලා තියෙනවා. ඒකෙන් තමයි ධර්ම සංගායනාවට මහරහතන් වහන්සේලා 500ක් හිත දාගත්තේ. පේනවනේ මේකේ පැවිදිලා ඉන්න කට්ටියම තියෙන ධර්ම විනය දෙක බරකට සලකලා ධනයකට නෙවෙයි ඇණයකට සලකලා. ඉතින් ඒගොල්ල කියනවා මහා ශ්‍රමණයා නැත්තම් මේක ඉස්සරහට අපිට ඕන විදිහට වපාගෙන කන්න පුළුවන් කියන කතාව. ඉතින් ඒක නිසා සාසනික බාහිර සාසනියෝ අභ්‍යන්තර සාසනික පැවැත්මට අත්‍යවශ්‍යයි හිරියොතප් දෙක. ඉතින් මේ හිරියොතප් ඒ ඒ සංස්කෘත අනුව අර්ථකථන වෙනවා. කවුරක්වත් ඒක අර්ථකථන දෙන්න ගිහිල්ලත් නැහැ. මොකද ඒක මහා විශාල විශයක් නිසා. නමුත් Tamanට හිතා ගන්න පුළුවන් මේ දේව ධර්ම කියන්නේ මොනවද? ලෝකපාලක ධර්ම කියන්නේ මොනවද? සුඛ ධර්ම කියන්නේ මොනවද? Taman යකම යමකට අකමැති නම් අනිත් අයත් ඒකට අකමැතියි. ඒ නිසා Taman අකමැති දේ අනිත් අයට දෙන්න යන්න එපා. Taman මැරෙන්න බය නම් තව කෙනෙක් මරන්න යන්න එපා. ඒ ඒ ඒ මරණ කෙනා සතෙක් හෝ වෙන කෙනෙක් හෝ වේවා. ඒ සතා මේ අපිට හැම ගන්න පුළුවන් කියලා මස් ගන්න පුළුවන් කියලා ඇට ගන්න පුළුවන් කියලා අං ගන්න පුළුවන් කියලා අපි සාධාරණීකරණය කරාට ඒ සතා කැමැත්තක් නැහැ. ඒක හරියට අපි මේ පාර බහැලා ගමනක් යන්න හදනකොට කවුරු හරි ඇවිල්ලා එක පාට අපිට මරණ තර්ජනය කෙරුවොත් අපි මානවයිජ වාසිකම් පිළිබඳ නඩු දානවා. නමුත් සතෙකුට මොන අයිතිවාසිකම් පිළිබඳ උසාවියක්ද තියෙන්නේ. ඒ නිසා අපි සතුන් හෝ මිනිස්සෙක් හෝ මරණ සාධාරණීකරණය කරන්නම් ඒකාන්තයෙන් බය නැති වෙන්න ඕනේ, ලැජ්ජ නැති වෙන්න ඕනේ. බය ලැජ්ජ තියෙන කෙනෙකුට තේරෙනවා. <clears throat> කිසිම සතෙක් මොනම જાතිය උපස්ථානයක් කරත් මට මේ මේ උපස්ථානය කරපු නිසා මාව මරණ කෑවට කමන්නේ නැහැ කියලා ඔළුව පාත් කරන්නේ නැහැ. ඒ වගේම තම සතු වස්තුවක් හොරකම් කරනවා දකින්නට අපිට කොච්චරක් ගෑවෙනවද? හූල්ලනවද? ඒ වගේ අපිට පහසුවට හම්බුණාට ලේසියට හම්බුණාට අන්සතු වස්තුවක් අපි අතර ගත්ත ගන්නකොට අපි දැනගන්න ඕනේ අනිත් වස්තු හිමයට හූල්ලනවා යා. ඒක නිසා මට වෙන එකම තමයි යට සිද්ධ වෙන්නේ. ඒ වගේම කාම වස්තුවක් චාරයක් නැතුව හැසිරෙනකොට මිත්‍යාචාර කරනකොට එතන කාම ආස්වාදයක් තියෙන එක කාටවත් නැහැ කියන්න බෑ. නමුත් ඒ කාම වස්තු හිමියට විශාල ලැජ්ජාවක් ඇති ඒ ලැජ්ජාව මේ නම්බුවේ ජීවත් වෙන මනුස්සයට ලැජ්ජාව මරණයටත් වැඩි කියලා කියනවා මහා භාරතේ පොතේ. යම් කිසි කෙනෙක් පිරිසුදු ජීවිතයක් ගත කරනකොට ඒ මනුස්සයට ලැජ්ජාවක් આવොත් ඒ මනුස්සයට වහ කාලා මැරෙන්න හිතෙනවා, දිවහපාන කාලා මැරෙන්න හිතෙනවා, ඔළුව කාලා මැරෙන්න හිතෙනවා. මොකද මේ නම්බු හරි වැදගත් මේ මනුස්සයාට. ඉතින් ඒක හානි කෙරුවට පස්සේ ඒක යාට යම් ආකාරයට දැනනවා Tamanට කොහොමද ඒකම තමයි. අනුමාන සූත්‍රය සරුවචන වාසේ දිගින් දිගට දේශනා කරනවා මේ කවුරුත් ඇවිල්ලා පිටරට විශේෂඥයෙක් ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕන කමක් නැහැ. මේකට බය වෙන්න මේකට ලැජ්ජ වෙන්නේ කියලා. Tamanට මොනවාරි වෙනකොට Tamanට බයක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙනවා ඒ දේ කාටවත් දෙන්න එපා. බොරුවක් කියලාමට හිස්සචන පරිසචන කිසි කෙනෙක් කැමති නැහැ. ඒක නිසා ඒ දේ තේරෙන්නේ නැතුව ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා නම් ඊට පස්සේ යාට සිද්ධ වෙන්නේ මේ බයලජ්‍ය දෙකෙන් නතර වෙන්නේ නැහැ මේක. බයලජ්‍ය නැති මට්ටමට ගිය ගමන් ඒ කෙනාගේ ඉන්දිය සංවරය නැති වෙනවා. ඉන්දිය සංවරය නැති වෙච්ච ගමන් සීල කැඩලා යනවා. සීල කැඩුණාට පස්සේ ඉතින් මෙලෝම ජීවත් වෙන පෙරේතෙක් වෙනවා මේ මේ මිහිතලයේ මතම. නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මනුස්ස ජීවිතයක් ඇති කරගන්න එහෙම නැත්නම් ඉහළ සැපක් උසස් බවක් ඒ කෙනාට මේ බයලජ්‍යාව ඒ වගේම ඉන්ද්‍රිය සංවරය. එහෙම නැත්නම් මේ සීලය වගේ දෙයක් පිළිවෙලින් තමයි වඩන්න තියෙන්නේ. අන්න ඒකේ තාම පුංචිම මට්ටමක් තමයි තමන් වැරදි වැඩක් කරනකොට තමන්ට දැනෙනවද කියන එක. මේ ඉන්නේම නూరు තැනක. මේ කරන්නේ නොගැලපෙන වැඩක්. මේක නොහොබිනා වැඩක් කියලා වැටහුණාට පස්සේ ඒක ඔලොමලව දිගට කරගෙන යනවා වෙනුවට උපදවා ගන්නාලාද ඒ බය ධර්මයේ ලැජ්ජ ධර්මයේ හේතු කරගෙන එයායි වැලකී සිටීම විතරයි කුසලයේ කියන්නේ. පවෙන් වැලකී සිටීම තමයි කුසලයේ කියලා කියන්නේ. අපි දැනට මේ මේ වෙනකොට හදාගෙන තියෙන ක්‍රමේ හැරියට පවෙන් වැලකීමේ අනුශාසනා පැත්තක තියලා කුසල් කිරීම කියලා වෙන මොකද්ද කරනවා. ශාසනයේ ਸਰවචන් වහන්සේ සඳහන් කරන්නේ ආචාර ධර්මවල කාගත අයිතිවාසිකමක් උල්ලංඝනය කරන්න එපා. ඒ නිසා අකුසල් නොකර ඉන්නවනම් ඒක තමයි ලොකම කුසලේ. නමුත් අපේ කට්ටියට ඒක මදි. ඒ කට්ටියට කුසලයක් එනකොට බෙර සද්ද ඇහෙන්න ඕන. කුසලයක් එනකොට ගිජ්ජි හෙලෙන සද්ද ඇහෙන්න ඕනේ. බෞද්ධ කොඩිය තියෙන්න ඕනේ. හඳුන් කුරු සුවඳ එන්න ඕනේ. දාඩිය ගඳ දාන්න ඕනේ. හඩු ගඳ වදින්න ඕනේ. මල් පහන් පූජා කරන්න ඕනේ. ඒක තමයි අපිත් පටන් ගත්ත තැන. ඒ වෙනුවට මේ අතත් පිට අතත් යන කරබන ඉන්නකොට මම ඉතින් සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ, බොරු කේලම් හිස්සචන පරිසෝචන වෙන්නේ නැහැ කියලා. මේක සමාදම් වෙන්න බැරිකම ওই බයලජ්‍ය දෙක නැතිවීමේ ලාමක අවස්ථාවක්. මං අඩු ගානේ සීලය රැකෙනවා. මම මේ ඉඳගෙන ඉන්නකොට ඒකත් මේ ආධාවෙන් කරනව නෙවෙයිනේ බොහොම ගෞරවයෙන්, බොහොම ශද්ධාවෙන්, බොහොම සීලයෙන් යුක්තව, බොහොම සතියෙන් යුක්තව ගත කරනකොට ඒ කායික වාචසික දුෂ්චරිතයන්ගෙන් නෙවෙයි මේ වෙලාවේ කායික වාචසික ක්‍රියාවන්ගෙම නතර වෙලා සුද්ධ වශයෙන්ම අඩියම ගලවලා දාන කායික ක්‍රියා කරෙන්නේ නැහැ අපි හිතාමතා අතපය හොල්ලන්න යන්නේ ඒ වගේම වචන කතා කරන්න යන්නේ කය හෙල්ලුණත් ඒක මේ හිතාමතා නෙවෙයි එතකොට ඒ රැකෙන මට්ටම නිතර භාවනාව ජීවිතේ ලං කරගත්ත කෙනාට තේරෙනවා මේ කනවා නානවා නිදා ගන්නවා වගේ මේක අත්‍යවශ්‍ය දෙයක්. දවසක මේ සීමිත වේලාවක් පුළුවන් ප්‍රමාණයකට මේ කායික වාචික ක්‍රියා පුළුවන් තරම් තැම්පත් කරලා එක තැනකට වෙලා ඉන්න එක. එහෙම නැත්නම් සක්මනක් වගේ දෙයකට හිත යොදලා ඉන්න එක. ඉතින් එතකොට දවසක කාට හරි තේරුනොත් ඒ විදියට වාඩි වෙලා ඉන්නකොට හිත නන්නත්තර වෙන්නේ නැතුව අතීතට නැග යනතෝ ගෙදෙට්ට ආවා. නැත්නම් හිත මාර්ථබාන මොහොතේ ඉලඹ සිටියා. නැත්නම් සතිය පිහිටියා. එහෙම නැත්නම් අප්‍රමාද වුණා. මෙන්න මෙහෙමයි අප්‍රමාද වෙච්ච හිතේ හැටි. මෙන්න මෙහෙමයි සතිය පිහිටපු හිතේ හැටි. මෙන්න මෙහෙමයි මම දැන් මෙතන ඉන්න හිතේ හැටි කියන එක අපේ සද්ද කෝසෙත් නැහැ. විශේෂමාලාවෙත් නැහැ. දවසේ කිසිම දැනක අපි දන්නේ නැහැ. මොකද ඒ තරම්ම හිත නන්නත්තර වෙලා ගත කරන්නේ. ඉතින් කවදා හරි ජීවිතයක මිනිස්සෙකුට මේ සතිය පිහිටවපම හිත මෙහෙමයි. මම දැන් මෙතන තියෙනකොට හිත මෙහෙමයි. අප්‍රමාද වෙනකොට හිත මෙහෙමයි කියලා ප්‍රමාවට සාපේක්ෂව අසතියට සාපේක්ෂව අතීතනාගට සාපේක්ෂව මේක තේරුම් ගත්තා නම් ඒක මේ වගේ වැඩමුළුවක උප්පරීම පරෝජනේ. සත්‍යමත් වෙන එක නෙමෙයි පරෝජනේ කියන්නේ මම ඉන්නේ සතියෙන් බව දාන්න. එතකොට ඒක සාධාරණ සාධාරණීකරණය කරනවා. මම බොහොම බයලජ්ජා ඇතුව ඒ වෙලාවේ හිටියේ. බොහොමත්ම සිල්වන්තව හිටියේ. බොහොමත්ම සතුටුමන්තව හිටියේ. බොහොමත්ම අප්‍රමාදීව හිටියේ. බොහොමත්ම එලඹ සිටි 100න් හිටියේ කිව්වනම් මම සමහර විටක ධර්ම දේශනාවලදී කරනවා ඒ කෙනාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට පළවෙනිම ලකුණ. සත්‍යමත් වෙලා සත්‍යමත් බව දන්නවා. හිතන්න කවදා හරි ඒක ඒ මම දැන් මෙතන කියන එක නැත්තම් ගෙහිමියා ගේ මැද අවදියෙන් කියලා මේක සමාහට බටේර මිනිස්සු දාන්න හදනවා මම වර්තමානට එළඹ සිටීම දැනෙන්න පටන් ගත්තයි කියලා එනකොටම මට තේරෙනවා මේක පිට ගිය ගමන් තේරෙනවා පිට ගිහලා ආපු ආපු ගමන් තේරෙනවා කියන මේ වෙනස දැනිලා කාට හරි කමඨාන් සුද්ධ කරන වார்த்தාවට මේක දාගන්න පුළුවන් වුණා නම් 50ට වැඩිය භාවනා ඉවරයි. හිත අරමුණේ තියෙනකොට තියෙන බව දාන්නවා. අරමුණේ නැතිකොට නැති බව දාන්නවා. අරමුණේ නැති තැනක ඉඳලා නැවත අරමුණට එහැටි දාන්නවා. අමාරුම දේ තමයි අරමුණේ ඉඳලා අරමුණේ පිටපයින් හැටි දාන්නවා. ඔය හතර දැනෙදිම කලබල වෙන්නේ නැතුව මේවා චිත්ත tatt මේවා මානසික මානව මේ මනෝධර්ම මේකට කලබල වෙන්න එපා මේකට කලබල වෙලා වැඩක් නැහැ කියන එක තමයි සරුවචනසේ අනාත්මයි කියලා කියන්නේ. සරුවචන සඳහන් කරනවා මෙතන ගෙහිමියෙක් නැහැ විධායකයෙක් නැහැ මේක අයිතිකාරයෙක් නැහැ. මේ ඉඳපු ගාන අරමුණක ඉඳලා පිට අරමුණකට යනවා කාගෙන්වත් අහලා නෙමෙයි හිත පිටපණින්නේ. පිට අරමුණ ඉඳලා ආයෙත් අහන්න නැතුව ගෙදෙට්ට එනවා. ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න බවක් දැනගන්න පුළුවන්. පිට වෙනකොට පිටේ ඉන්න බව දැනගන්න. අන්න ඔය හතර ස්ථානේ <clears throat> දැනගෙන දැනගන්න පුළුවන්කම ඕන කෙනෙකුට තියෙනවා. නමුත් ඒක දන්නේ නැතිකම නැත්තම් ඒක කවදාකවත් උරගා නොබලන ගතිය ප්‍රත්‍යක්ෂණේ නොකරන ගතිය තමයි පුත්තජනයයි කියන්නේ. එහෙම නැත්නම් <clears throat> අසුතවතෝ පුතුජනෝ කියලා කියන්නේ බණක් හදාකත් ආලා නැහැ. ඒ වගේම පෘථග්ජනකමෙන් පොඩ්ඩක්වත් එහාට ගිහිල්ලා නැහැ. ඉතින් අසුතෝ පුතුජණිය කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් දැකන්නේ ආර්ය ධර්මයේ හැසිරලා නැහැ ආර්ය ධර්මයේ අත්දැකීමක් නැහැ. සත්පුරුෂයෙක් දැකලා නැහැ. සත්පුරුෂමයේ අවිනියුතෝ සත්පුරුෂම අකෝවිදෝ දක්ෂකමක් නැහැ. ඉතින් මේ ජීවිතේ යම් වෙලාවක නිතරම අතීත අනාගතය කල්පනා කරමින් අරයමයා ගැන කල්පනා කරමින් අතන කතා කරමින් මෙතන දන්නේ නැතුව ඉන්න ජීවිතේට ඒවට කියන්නේ ප්‍රපංචාබිරතෝ කියලා. හිත ඔහේ කල්පනා කරනවා. හිත ඔහේ කල්පනා කරගෙන ඉනවා මේ වැල් වටාරා. ප්‍රපංචාබිරතෝ මගෝ. ඒ විදිහට නම් ගත වෙන්නේ ඒ ජීවිත මුර්ග ජීවිතයක්. තිරිසන් ජීවිතයක්. මොනම මොනම ශාසනයක සුවඳක්වත් වැඩිලා නැහැ. ඒ වෙනුවට කවුරු හරි උත්සාහ කරලා භාවනා කරලා නැත්නම් සත්‍ය පිහිටුලා සතිපට්ඨානෙ පිහිටුලා බණ අහලා ඒකේන වර්තමානයට ඇවිල්ලා ප්‍රපංච කිරීමක් නෑ මම දැන් මෙතන ඉන්න බව 100 100ක්ම දාන්න. ඒක පිරිච්ච ගතියක් විදිහට දාන්න. ඒක හුදේකලාවක් විදිහට දාන්න. ඒක සතුට විදිහට දාන්න. ඒක විස්රාම විදිහට දන්නවා. අන්න මේකයි මට කරගන්න ඕනේ කියලා. ආවනම් බයලජ්ජා අපි හිටපු වෙලාව දන්නවනම් ඒක තමයි ගෙහිමියා ගෙමැද ඉන්නවා කියලා තියෙන්නේ. ඉතින් ඒක මොනම භාෂාවෙන්වත් ඉස්සර කරන්න බෑ. මේ භාෂාවේ තියෙන කුප්ප ගතිය හොඳටම තේරෙනවා. මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම අත්දැකීම වශයෙන් බොහොම ලාභ දෙයක් ඒක. ඕන කෙනෙකුට ගන්න පුළුවන් විශේෂයෙන්ම මිනිස්සු. නමුත් කවදාකවත් විශ්ල කරන්න බෑනේ. ඒ තරම්ම ගැඹුරුයි. මම දැන් මෙතන ඉන්නවම කිය මෙන්න මේකෙන් මම දන්නේ. මෙන්න මේකෙන් මම ඔප්පු කරන්න කියලා ඇහුවොත් ඕන විශේෂඥයෙක්. කොච්චර භාවනා කරනකොට හරි ගියොත් කරකොලත් ඇරියා වගේ. ඒක කියන්න වෙන්නේ මම අතීතේ නොවන නිසා වර්තමානයේ ඉන්න බව දන්නවා. අනාගතේ නොවන නිසා වර්තමානයේ ඉන්න බව දන්නවා. මම අරයමයා ගැන හිතන්නේ නැති නිසා මම මෙතන ඉන්න බව දන්නවා. මම එක එක තැන් ගැන හිතන්නේ නිසා මෙතන දන්නවා. ඒක සම්පූර්ණ සාපේක්ෂතාවයක් තියෙන්නේ. ඉතින් අන්න ඒ දේ මැරෙන්නේ ඉස්සෙල්ලා තෝර වේරගත්තේ නැති කෙනාට මධ්‍යහන රේඛාව දන්නේ නැතුව දෙපැත්ත ගැන කතා කරන්න බැරුවා. ඒක ඇත්තටම ආධුනිකයට නැත්තම් පෘථග්ජනයෙකුට චිත්තක්ෂණයක් විතරයි ගන්න පුළුවන්. ගත්ත ගමන් ඊජා චිත්තක්ෂණේ ලාහට ගෙම්බෙක තුකර වගේ පයින්. එක්ක අතීතයට එක්ක අනාගතයට එක්ක වෙන තැනකට යනවා. ඒක කිසි දෝෂයක් නැහැ. එක චිත්තක්ෂණයකට හරි මේක අරගෙන ඒ වෙලාවේදී ඒක උරගා බලන්න, අස්පනා පිට බලන්න, ප්‍රත්‍යක්ෂණය කරන්න බලන එක කරන්න පුළුවන් මානව මනසට පමණයි. ඒක තමයි බුදු මනස කියන්නේ. මේ මහායාන බුද්ධ ධර්මයේ මේකේ big game mind කියලා කියනවා simple mind and big game mind කියලා ලොකු අකුර එම් අකුර දාලා කියනවා වර්තමානට එලිමිච්ච බව දන්න මනස ඊට පස්සේ ආඩ කියලා දැන් ලේසි ප්‍රතිපදා ඔබ යම්මා කාට කතා කළොත් යම්මා කාට ක්‍රියා කළොත් යම්මා කාර්යක ජීවන රටාවක් හැදුවොත් අර මම දැන් මෙතන තැනට එන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන්න පුළුවන් නම් එහෙනම් තමන්ට තමන් අනුකම්පාවක් තියෙනවා එහෙනම් තමන්ට තමන්ට අත්කුසලී කරනවා එවනම් Taman Tamanට අත්ත සිද්ධියක් වෙනවා. ওই බාහිරේ මොන යකාට පහඳැව්වත් කැඹිරිල්ලක් විතරයි. ඒක තියෙන්නේ මරණයෙන් මෙහාට. මරණයෙන් එහාට එකක්වත් වැඩන්නේ. නිසා 100%ක්ම මේ මං ගැන තියාගෙන ඉන්න බෑ. ඒක වෙනම කතාවක්. නමුත් ඒ නිසා 100%ක්ම කඹරන්න යන්නත් එපා. මම දැන් මෙතන කියලා. ඉතින් මම ඒක සම්බන්ධ කරනවා ඊයේ දේශනාව අවසන් කරන වෙලාවට අපි මතු කරගත්ත ජවනිකාවට. ඒක ඇත්තටම ලැජ්ජ බය දෙක පිළිබඳව හිරියොතප් දෙක පිළිබඳව ගැඹුරක් එතන තියෙන්නේ. හිරියොතප් කියන්නේ සාමාන්‍යයෙන් පවට බය සහ ලැජ්ජාව. අපි හිතමු භාවනා කරලා කරලා කරලා විශේෂම විපස්සනා කරලා කරලා කෙනෙකුට අරමුණේ වර්තමාන ධානය ඉඳක හදනුවට හිත පිට යනවා කියලා. එයාට කවුරු හරි උපදේශ දෙනවා ගණන් ගන්න එපා. හිත පිට යන එක හැටි. හිත පිට ගියාට පස්සේ ඒක දැනගෙන ආපහු තිබුණ තැනට හිත ගන්න උත්සාහ කරන්න ඒක කාටවත් වළක්වන්න බෑ. කොහේ නන්නතරුණත් දන්නවනම් අපව එන්න පුළුවන් කියලා මෙයා ගොඩාක් උත්සාහ කරලා කියලා හිතමු. මේ හිතවිලි ආවට හිත නරක කරගන්න එපා. වේදනාවට හිත නරක කරගන්න එපා. සද්ද ඇහුණට හිත නරක කරගන්න එපා. අරමුණේ ගෙනත් යන කොහේ නන්නත් අරුණත් හිත නැවත ගෙනත් යන්න කියන එක පුරුදු වුණා නම් එයාට ටික දවසක් යනකොට භාවනායමයි කියන්නේ. දන් දුන්නට හරියන්නේ නැහැ පොත් කිව්වට හරියන්නේ නැහැ ගුරු රැසු කරාට හරියන්නේ නැහැ ප්‍රාර්ථනා කරාට හරියන්නේ නැහැ ආශිර්වාදෙන් හරියන්නේ නැහැ දවසක තේරෙනවා ඉඳපු ගමන් මම ඉන්නේ නూరు තැනක කියලා මම ඉන්නේ අරමුණේ නෙවෙයි කියලා මෙන්න මේකට කලබල නොවීම මම ඉන්නේ අරමුණ නෙවෙයි කියලා දැනගත්ත ගමන් කලබල නොවීම හරහා විතරයි ඒ කෙනාට නැවත අරමුණට එන්න පුළුවන්කම ලැබෙන්නේ අපි ළඟ දැනට වෙන්නේ ඒක දැනගත්ත ගමන් ඉෂාත බැඳගෙන අඬනවා. අනේ සද්දයක් ඇවිල්ලා සතිය ගන්නවා. වේදනාවක් ඇවිල්ලා සතිය ගන්නවා. හිතවිල්ලක් ඇවිල්ලා සතිය ගන්නවා කියලා නැවත ආය සතිය ගන්නලා පිහිට වීමේ වගකීම පැත්තක දාලා විච්චි අකුසලයේ ගැන නැත්තම් හිත පිට යාම ගැන පශ්චාත්තාප වීම තවත් අකුසලයක්. තවත් වික්ෂිප්ත භාවයක්. තවත් සැකයක්. ඒක යාර අකුසලෙ වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වෙනකොට කවදා හරි පුළුවන් වුණා නම් කෙනාට මම දැන් ඉන්නේ නරක තැනක ඇත්ත. ගෝචර භූමියේ නෙවෙයි. අපච්චි කීඩෙමේ නෙවෙයි. අනුන්ගේ තැනක ඉන්නේ. දැන් අනුසුරුදායක තැනක කියලා නැවත ගෝචරජ්‍යත් භූමියට තමන්ගේ වර්තමානට හිත ගන්න පුළුවන් නම් අන්නේ නැවත හිත ගැනීමේ කටයුත්ත මම එදා කියපු විදිහට කාරණා තුනකින් අපිට තීක්ෂණ බුද්ධිමත් ඇති කෙනෙකුට අල්ලන්න පුළුවන්. කලබල වෙන්නේ නැතුව නැන් තමන්ගේ හිත නන්නත්තර අරමුණෙන් වර්තමාන අරමුණට ආවද මෙන්න මේක ප්‍රත්‍යක්ෂණය කරා නම් දැන් ඉඳගෙන ඉන්නකොට නම් ආනාපානේ බලන කෙනෙකුට නම් සද්ද වේදනා හිතුරුලින් නන්නත්තර විචිත ආය ආනාපානට එයාට පුළුවන් ද බලන්න යන්න ඉස්සලා තිබුණා වගේ දැන් ආනාපානේ කලබල වෙලාද නැතුවද තියෙන්නේ කියලා බැලිල්ලෙන් දැනගන්න පුළුවන් ගිය නිසා හිත කෙලෙසුණාද නැද්ද කියලා. එයාට දැනගන්න පුළුවන් වුණොත් හිත පිට ගිය වෙලාවේදී ආනපනේ මන් දන්නේ දැන් උන ආපහු ආවා. ඇයිල බලනකොට ආනපනේ හේම නිසින්ින්ද ඉන්නවා. ආපහු නැවත ගෙදෙට්ට ආවයි කියලා ඵලයන් යන්න කියන්නේ නැහැ. ආනපනේ කී කරුයි. එහෙමනම් එයාට දැනගන්න පුළුවන් ওই පිට ගියාට පව් වෙලා නැහැ. අකුසලයක් වෙලා නැහැ. තුන්වෙනි එක පිට ගියයි කියලා පශ්චාත්තාපයක් තියෙනවා. පිට ගියයි කියලා පශ්චාත්තාපයක් නැත්තම් මම හිතනවා ඒක තමයි අපේ ජීවිතේ පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්න පළවෙනි තැන. අපේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන්න හදන පළවෙනිම දන තමයි වෙච්ච වැරද්දට පශ්චාත්තාප වෙලා වැඩන්නේ වැරද්ද හදපන්. පශ්චාත්තාප වුණොත් නගර සභාවෙන් ආවත් හදන්න බෑ. ඒ පශ්චාත්තාපේ නිසා. ඒ පශ්චාත්තාපේ තමයි පෘථජ්ජනයාගේ කරඬුව ඔටුන්න. එයා හිතන පශ්චාත්තාප වීම සදාචාරය කියලා. බයලජ්ජාව කියලා. ඒක අම්බනකම, ඒක තකතිරුකම, ඒක මෝඩකම, ඒක අන්ධකාරය. අපිට කරන්න තියෙන පශ්චාත්තාපෙල වැඩන්නේ මට ආපහු ගේන්න පුළුවන්ද කියලා බැලුවොත් ගෙනවුවට පස්සේ Tamanට තේරෙනවා නම් මං හින්නේ දැන් නන්නත්තර විචනෙන් අරමුණට ආවා. ඒ අරමුණ කලබල වෙලා නැහැ. මගේ අරමුණ තිබුණේ අනකොට ඇදලා ගිය තැනමයි. ඒ වගේම මට පශ්චාත්තාපයක්වත් නැහැ කිව්වනම් ඔන්න ඕකට තමයි කියන්නේ පව් අහෝසි කරනවායි කියලා. යන්න ඉස්සලා සතියෙන්න නන්නත්තර වෙලා එනකොට ආයේ සතියෙන්න සති චිත්තක්ෂණ දෙකක් මැද පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා විපස්සනා ගුරුවෝ. යන්නේ ඉස්සලා තොන්දර බලන්න මම ගිය අරමුණේ ඉඳලා. නන්නත්තරව නෑ ඒක වැඩක් නෑ. ආපහු ආවට පස්සේ සතිය. මෙන්න මේකට සරුවචනංශය දෙනවා. ලස්සන උපමාවක්. එක දවසක් කැටකිරිල්ලක් පොඩි කුරුළු පැටියට කියලා යනවලු මේ හාපු ඉඩම ඉන්නේ ඔබ පුළුවන් තරම් පත් කැට යටට වෙලා හිටපන් මතු පිට එන්න එපා මං කැම ගේන්න යනවා කියලා. අර කුරුළු පැටියට හේතුණලු අම්මා ඔහොම කිව්වට මොකද අවුව පායන්නේ උඩ පැත්තටනේ කියලා ඌ පස් කරල පිටැල්ල උඩට ගියාලු. ඉතින් උඩට ගිහිල්ලා මෝ සින්දුගේ කැයිනෝට එක පාරටම කුරුළු කොයෙක් ඇවිල්ලා නැත්තම් පියාකුසෙක් ඇවිල්ලා ගහගෙන ගියාලු. ආයෙ කට උත්තර නැහැ දැන් ඉතින්. එතකොට මේ කුරුළු පැටියා කියනවලු කාගේවත් දෝෂ නෙවෙයි මගේම දෝෂේ. අම්මා කියපු දේ අහුනනම් මම බේරෙනවා. මගේම දෝෂේ කියලා මම අඬන්නේ නැතිලු. කුරුළුගයාට ඇහෙනවලු මූ කියනවා මේක මගේ දෝෂේ. මේම වෙලා මදි මට. මං අම්මා කිව්ව දෙවන මේක වෙන්නේ. කුරුළුගයාට උන් කාටද කතා කරන්න කියලා. නෑ මම මේ මට කියන්නේ මගේ වැරද්දනේ. අම්මා කිව්ව දේ ඇහුවනම් ඊට පස්සේ කුරුළුගය ඇහුවලු තෝ හිතනවාද? තෝගේ අම්මා කිව්ව දේ ඇහුවයි කියලා තොටමයින් ගැලවුමක් තියනවා කියලා. මට අවස්ථාවක් දෙනවා. උඹ කියලා පුළුවන් නම් ගැලියන් කියලා අරුණ ඉදහස් කරා. කොයාරු පහුරු අතෑරියා. ඊට පස්සේ මෝ ගියාලු ආයෙසරයක් මේ පිටල්ල යටට. එහෙම නැත්නම් බින්නගම හාරපු ඉඩමට. ඊළඟ ඇඟිලා එනකොට මට ආය ගාය ආය තෙල ආය කඩිකුලප්පු ඇවිල්ලා එනවලු ඔන්න ඕන මගුලක් වෙච්චා ආය නගින්න ඕන කියලා පිටල්ල උඩට. පිටල්ලනකොට යනකොටම ඌ දන්නවලු දැන් හැබැයි තාම පොඩ්ඩකින් කුරුළු ගෝයා එනවා කොහෙන් එනවද දන්නේ නැහැ සික්කන සද්දේ විතරයි තියෙන කිනකොටම උඩ තියෙනවල එනවයි කියලා. එන්නකොටම මූ ගියාලු පිටල්ල යටට රහපු කුරුළු ගෝයා මේකේ වැදිලා හොස්පිටල් වැදිලා එතනම මැරලා ගියා. උරුළුගොයා හිටියේ උඹට කොහේ හිටියත් මගෙන් ගැලුමක් නෑ පුතෝ. අම්මා කියපු දණ හිටියත් තාත්තා කියපු දණ හිටියත් මගෙන් ගැලුමක් නෑ කියලා. නමුත් Tamande යන්න පුළුවන් නම් Taman ආරක්ෂක භූමියට ඉන්නේ අනතුරු භාවක තැනක දැනගෙන ආරක්ෂක භූමියට බහා යන්න පුළුවන් නම් අපිට හානි කරන්න ඉන්නේ සියලු කෙලෙස් වලට, සියලු මාර බලවේග වලට, සියලු යමපල්ලන්ට අර කුරුළු ගොයාට ඇවිල්ලා පස් බැලි පපුව වෙලා මැරලා ගියා වගේ තමයි වෙන්නේ. ඒක සඳහා අර තමන්ගේ ආරක්ෂක භූමිය දන්නේ නැතිකම තියෙන්නේ. ඒක නිසා අපි යන්නේ කොහෙද කෝවිලට යනවා. දෙයයන් ආංශේ ගාවට ගිහලා යදිනවා. පිරිත් නූල් ගැට ගහනවා. බයිලා. තමන්ට තියෙන වර්තමාන මොහොතේ හිත ගන්න දන්නවනම් කොයි කොයි කෙර හිටියත් ඕනේ දෙයක් බලන්න මං ඊයේ මතක් කරා වගේ අම්මා මැරුණාත්. ගෙට ගිනි ගත්තාත් තමන්ගේම දරුවා තමන්ගේ අත උඩ මැරුණත් වර්තමාන මොහොතේ හිත ගන්න බැරි එක අම්මත් එක්ක මැරෙන්නේ නැහනේ. ගෙටි ගිනි ගත්තට වර්තමාන මොහොතේ අපව ගන්න පුළුවන් බව ගිනි ගන්න නැහැ. මේක තමයි මානවයිච වාසිකම් කියන්නේ. ඉතින් ගියාට පස්සේ ඊටාත්ම වැදගත් දේ තමයි මම නැවත ආරක්ෂක භූමියට ආවයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කලබලේ කරන්න බෑ. ඊට කලින් ප්‍රත්‍යක්ෂණය කරලා තියෙන්න ඕන. gedara ඉන්නකොට සතියෙන් ඉන්නකොට වර්තමාන අරමුණේ ඉන්නකොට මොකද්ද මට දැනෙන දේ? ඒක තමයි අපේ ජීවිතේ කද්දාකත් අත්විඳලා නැත්තේ. අපි ගෑණි මිනිහෙක් එක්ක ඉන්නකොට දැනෙන දේ දන්නවා. අයිස්ක්‍රීම් කනකොට දැනෙන දේ දන්නවා. චොක්ලට් කනකොට දැනෙන දේ දන්නවා. බුදිනකොට දැනෙන දේ දන්නවා. ගහ බැන ගන්නකොට දැනෙන දේ දන්නවා. මොනවාක්වත් නොකර ඉන්න මොනවද දැනෙන්නේ කියලා අහන්න බෑ. නිවනමයි. නිවනමයි. ඒකට ඕන වෙලාවක අපා එන්න බැරිද කියලා අහන්න. ඒක මේ මේ ලෝකේ ඇවිල්ලා මේ අම්මට මෙහාට අම්මා කියනවා මෙයාට තාත්තා කියනවා මෙයාට නංගි මල්ලි කියනවා මේ සීර මේ ආවට පස්සේ දාගත්ත වගේක් නේ පුංචි කරලා කතා කරනව නෙමෙයි මම මේ. නමුත් කෝක තිබුණත් වර්තමානට යන්න පුළුවන්. ඒක නිසා මේ බයලජ්ජා කියන දෙක කවදා හරි Tamanda ජීවිත වශයෙන් තේරෙන්නේ අස්පනා අපිට තේරෙන්නේ සතිය වඩන කෙනෙකුට විතරයි. ඒක සරුවචන්සේ සඳහන් කළා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්කවේ ආසති. සති සම්පජඤ්ඤා විප්පයුත්තස්ස හතුූපනි සංහෝති හිරොත්තප්පං මහණ යම් කිසි කෙනෙක්ගේ සති සම්පජඤ්ඤේ නැත්තම් විප්පයුත්තසෙන් වෙන්න උnder කවදාකවත් හිරියොත පැතිවීමේ පදනමක් නැහැ කියලා කියනවා සතිය වඩන්නේ නැති සතිය වඩ බවට දන්නේ නැති මේ සතියේ මං ඉන්නේ කියන එක දන්නේ නැත්තම් සම්පජඤ්ඤේ නැත්තම් උන්දට සති හිරියොතක් පවට බය සහ ලැජ්ජාව කියන දෙක ඇති කිරීමේ පදනමවත් ආසන්න කාරණාවක් බුහුමේවත් නැහැ කියලා. ඒ නිසා අපි භාවනා නොකර එහෙම නැත්නම් මේ වර්තමානට හිත නොඑළඹි එහෙම නැත්නම් සතිපත්තහනේ නොවඩා එහෙම නැත්නම් අප්‍රමාද නොවි අපි මේ අනුන්ට බය ලැජ්ජාව ගැන උගන්වන්න හදනකොට හෙළුවෙන්නේ ඉන්නේ ඇඳුන් නැතුවනේ ඉන්නේ තමන් වැද්දෙක් කියලා දරුවන්ට ශිෂ්ටාචාරය උගන්වන්න හදනවා වගේ Taman කක්කොට්ටෙක් වගේ හරහට යන ගමන් දරුවන්ට කෙලින්මියන් කියන හදනවා යම් දවසක යම් වෙලාවක මේ සතියෙන් ඉඳලා බයලජ්ජාව ඇති කරගත්ත මිනිසෙක් තව කාටවත් උපදෙස් දෙන්න යන්නේ. එයාට තියෙනවා මම ඉන්නේ හෙළුවෙන්. මම කොහොමද කාටවත් උපදෙස් දෙන්නේ? කවුරු ඇවිල්ලා කිව්වොත් ඔබතුමා නම් සතුටින් ඉන්න බව පේනවා. අනේ මටත් මෙහෙම නිතර පශ්චාත්තාප වෙනවා. බයලජ්ජන මොකද කරන්න කියලා? ඕක ආවට පස්සේ කරන්න දෙයක් නෑ බබෝ. ඕක නැති වෙලාවේ සතිය වඩපන්. සතිය වඩලා සතියෙන් ඉන්නකොට තියෙන දැනීමට ওই කලබල ඉන්න තැන ඇවිල්ලා ඉන්න බැරිද කියලා බලපන් කියලා කියලා දෙන්න මේක අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන. ලෙඩ කරදරේ ඉන්න ඉස්සල්ලා සතිමත් වෙන්න ඕන. ලෙඩ කරදර තියෙද්දී කංකරච්චල් තියෙද්දී පීඩාවටපත් වුණාට පස්සේ වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මරණ ඇඳෙව්ව කරන්න බෑ. කල්ැතුව කරලා තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ සතිය වඩන නැත්නම් සතිපට්ඨාන කරන්න ගියොත් උගව දෙනෙක් අහනවා ඉතින් එහෙම කරන එක්කනට මොනවද හම්බ වෙන්නේ? දැන් මේ දවස් හතරක් විතර හිටියා. ගෙදර ගිහිටියානම් පොල් ගන්නවනේ අඩු ගානේ. මැල්ලුන් ටිකක් හරි ලියලා දෙනවනේ රතුරුණු ගෙඩියක් හරි සුද්ධ කරලා දෙනවා. දැන් මේක මොකක්වත්ම නැහැ. ගෙදර මිනිස්සුක පැත්තෙන් බැලුවත් අපේ පැත්තෙන් බැලුවත් නිකන් හුම්මදේ තමයි. නමුත් මේ දේ සතිය පිටුපුවාම හිතේ තියෙන සුවඳ හිතට දැනෙන ඒ අස්පනා අපිට දැනෙන දේ දැනෙන දේ හොයන්න බැරි බව ඇත්ත කියන්න බැරි බව ඇත්ත. ඒක අවබෝධ කරගන්න නැතුව අපි මොනව කරන්න ගියත් අපි මේ අහසට ඉනිමම් බඳින જાතියක් වෙනවා. අපි පදනමක් හදාගන්න නැතුව සතිපට්ඨාන කියන්නේ සතිපදනම. පදනමක් නැතුව මොනවද කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිත් බෞද්ධයෝ කියලා තමයි කියන්නේ. අපිටත් බුද්ධ ආගම කීප දෙනෙක් උගන්වලා තියෙනවා. ඒගොල්ලන්ගේ අපිත් බොහොම ගෞරවයෙන් ඉගෙන ගන්නවා. නමුත් මේ પરම්පරාව යන්නේ කාගෙන්ද? මේ සතිය වඩපු මිනිස්සේ. ඒ සතිය ගැන උගන්වනකොට ඒ මනුස්සයා දන්නෝ සතිය ගැන ඉගෙන ගන්න බුද්ධ ආගම තියෙන්න ඕනේ නෑ. සමාවෙන්නේ මේ කිව්වට. මේ සත්‍යමත් වෙන්න ත්‍රිපිටකය දැනගන්න ඕනේ නෑනේ. මේ සත්‍යමත් වෙන්න කාට හරි කියනවනම් මේ රියන්නිකායෙන් පැවිදි වෙන්න ඕනේ අර රාමඤ්ඤනිකායෙන් පැවිදි වෙන්න ඕනේ උපසම්පදා වෙන්න ඕනේ මොකක්වත්ම නැහැ නේ. මුදුවර කල්පනා කරලා බලන්න. ඒකල අහන්න මේ පැත්තේ. දැන් මම සතිමත් වෙනවා. අපි කියන මම අරාබියට යනවා. අරාබිය කියන කිත්තේත්ම බුද්ධහම භාවිතා කරන්න බෑ, පිළිම තියාගන්න බෑ, පන්සල් කරන්න බෑ, ඉතිපිසෝ භගවරන් කියන්න බෑ කියලා. මම සතිමත් වුණොත් ලෙබ්බේ මොනව කරන්නද මට? නීතියෙන් අල්ලන්න පුළුවන්. මොන අධිරාජ්‍යයටත් පුළුවන් ද සතුටුමත් වෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේම බලන්න මයි ළඟ මිනිස්සෙක් ඉන්නවා. මම ඌට වෛර කරන උගේ සතියක මං කඩන්න හදනවා. මං කොහොම කඩන්නේ? කාටොක්ක කඩන්න බෑ. මේ කිසි කෙනෙකුගේ අධිකාරිය නෑ. ඒ නිසා මේකෙන් ආගමක් මවන්න බෑ. මේකේ සංවිධාන හදන්න බෑ. එහෙම කරන කට්ටිය සත්‍ය වඩන කට්ටිය එකට වෙනකොට නිකම්ම සංවිධානයක් හැදෙනවා. ඒකට ආර්ය සමාජ කියලා පටන් ගත්තා ඉන්දියාවේ. බුද්ධජනසීකර කියන්නේ සත්පුරුෂ සමිතිය ආර්ය සමිතිය කියලා. ඒගොල්ලන්ගේ මොන මොනම ධනයක්වත් නැහැ. පුළු පුළුවන් වෙලාවෙ සත්‍යමත් වෙන්න හදනවා. අම්බත් සත්‍යමත් වෙනවා නම් ඒකත් ජයසිරි මංගල. හැබැයි මට උඹට කරන්න දෙයක් නැහැ. උඹට මට කරන්න දෙයක්වත් නැහැ. නිසා ලොකු සාංශි ඉන්න කාලේ කියනවා කොතනක හරි කවුරු හරි ශීලයක් රකින්න සාදු කියන්නේ කියලා. සාසනෙ වැඩෙනවා. කොත්තෙන්ක හරි කවුරු හරි පවට බෑක් ලැජ්ජාවක් ඇති වෙනවනම් මගේ ගෙදර මේ Nissan වනේ වෙන කිරුවට කමන්නේ සාදු කියන්නේ මොකද ඒක කලාතුරකින් බෙන එකක්. අපි හොයන තැන්වල මොකක්වත් නැහැ. ඒක නිසා හිත පිට යන්නේ ගැන යම් කිසි කෙනෙක් කනගාටු වෙනවා නම් මම මේ ඉතින් ඔක්කොමලා ඒකට නම් සමාදම් වෙයි. පිට ගියේ හිත නැවතින එක සතුට වෙන්න කාරණාවනේ. ඒක තමයි ඒක කතා කරන්න ඕනේ. ඊට පිට යෑම නන්නත්තර වීම අකුසලයට බර වීම සත්‍ය කැඩීම කනගාටුවට කාරණාවක්. ඒ අපි දන්න සාමාන්‍ය බයලජ්ජාවන්. නමුත් එහෙම වෙච්ච හිත ඉබේම නැවත අරමුණට එන ගතියක් අපේ ජීවිතේ කවදාරි ආවයි කියලා හිතන්න. රෝන්දි ගහලා ගහලා ගහලා ආනපාන සති 20කට 30කට ආනපාන 20කට 30කට පස්සේ හරි හිත ආපහු එනවා. පීවර 7-8කට පස්සේ හරි ආපහු එනවා. අන්නේ එන එක අල්ලගෙන නැත්තම් එන එක සමාදන් වෙනවයි කියන වචනේ තියෙන්නේ සමාදන් වෙන්න දැනගත්ත දවසේ තමයි manussකම කියන එක සතිපට්ඨානය කියන එක සතිය කියන එක අප්‍රමාදේ කියන එක තේරෙන්නේ ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට නිෂ්කලංක වෙලාවක් ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට හුදේකලා වෙච්ච වෙලාවක් ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට අපිට පිරිච්චකම ඇති කරමින් ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට අපිට විස්්‍රාම වෙච්ච වෙලාවක් අපිට විභාගයට ගිහිල්ලා ලියනකොට මතක තියාගන්න තටමැව්වට මතක් වෙන්නේ නැහැ නේ නිඳපු ගමන් ඩක් කාලයක මතක් වෙනවා. ආන්නේ නැවතේ මතක් වීම මේකට අපි සතුප්පාදේ කියලා කියනවා. සතිය පිළිබඳ නැවත මතක් වීම. ඒ සතුප්පාදය සරුවචාන්සේ සඳහන් කළා තියෙන අපේ සියලු උත්සාහයන් අතර ලක්ෂ කෝටි වාරයක් උත්සාහ කරපු කෙනාට විතරයි හරියන්නේ. කාටවත් දෙන්න බෑ ඒක. උඹට මෙන්න මේ බේත බීපම් බිව්වට පස්සේ උඹට සතුප්පාදේ වෙයි. හිත පිට ගියේ නැවත එන්න පටන් ගන්න. නැත්නම් මේ ඔපරේෂන් එක කරනවා ඊට පස්සේ උඹට පුළුවන් වෙයි මේක කරන්න. නැත්නම් මේ ඉන්ජෙක්ෂන් එක දෙනවා. එහෙම නැත්නම් මේ ආශිර්වාදේ දෙනවා. මේ පිංකම කියලා මේ සතියේට පදනම සතියමයි. වෙන මොන දෙයක් කරත් හරියන්නේ. සතියට පදට්ටානේ සතියමයි. ඉතින් ඒක සඳහා එකයි තියෙන ක්‍රමේ වරද්ද වරද්ද යන එකයි. ඒ වැරද්දට අපි කවදාකවත් වැරද්දක් කියන එකට ආර්ය පරිශ්‍රණය කියනවා. ඒකට අපි හුරතලේ කියනවා. මේ භාවනා කරනකොට ඥාන සත්‍ය පිටව ගැනීමට අපි ගන්න මොනම ප්‍රයත්නයක්වත් කද්දාවත් අහ කියන්නේ. ඒ විතරක් නෙමෙයි ගොඩාක් වරද්දලා තමයි එන්නේ. කිසිම කෙනෙක් කවමදාකවත් ඉඳ උපත්තියෙම සත්‍ය පිටන නිසා ඊට පස්සේ ඔය හිරියොත් අපට පස්සේ කියන්නේ සුත ධනම්. ඇහෙන් කන් දෙන්නම ඕනේ ගන්න. ඒක පරතෝ ගෝසෙමයි එන්නේ. ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජතං යෝනිසෝ මනසිකාරෝ මහණ මේ සම්මාදිට්ඨිය උප්පත්තියෙන් හම්බෙන්නේ නැහැ අම්මගේ තාත්තගේ ඥානවල නැහැ පරිණාමයේදී හම්බ වෙන්නේ නැහැ පොතේ දැනුමින් හම්බ වෙන්නේ නැහැ පරතෝ ഘോഷය කියලා කියන්නේ නිවන් ලැබපු කෙනෙක්ගේ වචනෙන්ම ගන්න ඕනේ එක්ක බුදු කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ ඒ පරතෝ ഘോഷයට තමයි ඔය සුත සුත්තමේ ඥාන කියලා කියන්නේ පොතේ දැනුම බහුසුත භාවේ ඒ වගේම ඇතුලෙන් යෝනිසෝ මනස්කාරයේ තියෙනවා මම මේ අහගෙන ඉන්නේ ලාභ සත්කාරයටද නැත්නම් කාටවත් ගිල පුරාජීරුව කතා කරන්නද එහෙම නැත්නම් ඇත්තටම මේ සතිය කියන එක මොකද්ද කියලා දැනගන්නද සතිය හරහා බයලජ්ජාව ඇති කරගන්නද සතිය හරහා ශීලය ඇති කරගන්නද සතිය හරහා වර්ධනය වෙච්ච ඕකප්පන සද්ධාාවක් ඇති කරගන්නද කියන ඇතුළත සැකස්ම මනසේ සැකස්ම එහෙම නැත්නම් නුවණින් සලකා බලනවා කියන එක. එහෙම නැත්නම් මේක සමහරලාට කියනවා මේ විප්ලවීය චින්තනයක් තියෙන්න ඕන කෙනෙකුට. සම්ප්‍රදාන කුලදී කවදාකවත් යන එක අදින්නෙම අපායටමයි. ඒක අදින්නේ අකුසලයටමයි. ඒක අදින්නෙම මායයටමයි. මේ මායя එහෙන් බෝල දානකොට අපි සික්සර් ගහන්න දැනගන්න ඕන. ඌ කවදාකවත් අපිට සික්සර් ගහන්න බෝල දාන්නේ නැහැ. ඌ දාන්නේ අමාරු වැටෙන තමයි. ඒ අදින්න දැනගන්න ඕන. අන්න ඒකදී මේ සුතය හරහ නැත්නම් මේ බයලජ්ජාව ඇති කිරීමට අදාළ සුතය ලබා ගැනීම කියන එකේදී අපි අනිවාර්යයෙන්ම ශ්‍රාවක වෙන්න ඕන. අපි අනිවාර්යයෙන්ම ආධුනික මනසක් ඇති කරගන්න ඕන. ඒක කියන්නේ අපි හරියට දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ. අපි පළවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ඉබේම අම්මලා තාත්තලාත් එක්ක ඉන්නකොට ඇඟට එනවා තේරෙන්නේ නැහැ ඕනම කෙනෙකුට දෙවෙනි භාෂාව අමාරුයි. ඇට තද වෙලා හැට පිටලා හොට බිම යනකොට පස්සේ කොහොමඩක්වත් කරගන්න බෑ. ඒ මොකද මාන්නකාරකම තියෙනවනේ. නමුත් මේ සතිය කිසිම කෙනෙකුගේ පළවෙනි භාෂාව නෙවෙයි. මොකද ආහාරයේව උපදිලක් මම හව ලොකු සාන්ත ඉන්න කාලෙත් මේ ආහාරයේව ඉපදිච්ච කෙනෙක් ගැන. ඔය දෙතුන් දෙනෙක් ඒ දවස්වල හයියෙන් කෑ ගැහුවා අපි ජාතසෝතාපන්නයි කිය. උප්පත්තියම ආර්යයි කියලා වෙන්න පුළුවන්. ඇති ලොකු සාන්තිකව වෙන්න පුළුවන්. ඇති හැබැයි ත්‍රිපිටකයේ කිසිම තනකෙම එකක් නැහැ කියලා. ඒක නිසා ඉපදුනාට පස්සේ අපි වඩාගත යුතු දෙයට වඩා ගන්න තියෙන ක්‍රමවේදය තමයි පරතෝഘോഷය කියලා කියන්නේ. පරතෝഘോഷය කියලා කියන්නේ කවුරුහරි කියනකොට සාවධානව අහනවා. ඒ අහන්නේත් පොල් ගාන ගමන් නෙවෙයි. පීනන ගමන් නෙවෙයි. ඒකටම සැදී පැහැදී සිට බනහණේකට අර බයලජ්ජාව වගේම දෙයක් තමයි. සර්වඥාන්සේ ඉන්න කාලේ බුදුන් දකින්නදී යන් අපේ දේවරම් වේලට යන්න ඇති එන්න ඇති ඒත් අපි තාම සංසාරේනේ. බඩ නැහැවයි කියලා නම් කියන්න බෑ. නමුත් අර කලිය මුලින් නමලා තිබ්බනම් පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරේ ජලය හැය පැහැට පැනකින් බැලුවත් ಗುಣමද ඒකාසි ಗುಣ නුවණින් වෙලුවත් උගේ ගතිය ඕනාරි මැරුවත් අපිට බණ අද විතර බණ ඇහෙන යුගයක් මම නෙවෙයි කියන්නේ මේක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ. උන්වහන්සේ 1000 එකේ ඉවදලා 92 වෙනකන් ජීවත් වෙච්ච යුග පුරුෂයෙක්. අද විතර බණ ආපු යුගයක් නම් ඔය හැම රේඩියෝ එකේම හැම ටෙලිවිෂන් එකේම හැම බුදු සරණ පත්‍රයේම බෞද්ධ පදේ බන්න පිරිලා ඉතිරෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ? රට නරක වෙලා තියෙන දැට්ටි බලනකොට මේක මොකද්ද පළහිලව්වක් තියෙනවා පේනවනේ. කලින් මුණින් නමල තියෙන බව. කලින් උඩට හරව ගන්නනේ අපිට ඕන වෙලා තියෙන්නේ. මේ දැන් පොඩ්ඩකට ඉතලා වැස්සා. මේ ගියේ ඇතුලේ කලයක් තිබ්බට වැඩක් වෙන්නේ නැහැ නේ. හැබැයි එක තැනක් තියෙනවා තෙමෙන තැනක් ඒ තෙන්න වහල තෙමෙන නිසා ඒ තෙන්න වතුර ටිකක් වැටෙනවා. කලයේ මුලිය එළියෙන් දිබ්බන වතුර පිරෙනවා. ධර්ම වර්ෂා හැම වෙලාවෙම වහිනවා. ප්‍රදේශ වර්ෂා වහිනවා සම්ම හැම තැනම පොදු වර්ෂා වහිනවා. කොයි වෙලාවෙද අපිට ඇහෙන්නේ? මොකද අපිට මයිකල් ජැක්සන් අහන්න තියෙනවා. නන්දා මාලිනී අහන්න ඕනේ. ගාමිණී පොන්සේක, මාලිනී පොන්සේක, අමරදේව විශාල ලයිස්තුවක් තියෙනවා. ඉතින් ඔක්කොම අහනකොට වෙලාවක් නැහැ. දැන් කණේ ගහගෙනමයි ඉන්නේ කොයි වෙලාවෙත්. බයිසිකල් පදිනකොටයි කොන දෙය කරුවත් කණේ ගහගෙන ඉන්නේ. ඒ අහනදී මොනවටද හිත යොමු කරවන්නේ? අනේ මේ ළඟදී අර ලස්සන කෙල්ලෝ දෙන්නේ කණේ මේක ගහගෙන කෝච්චිය හරහායනකොට බැනපුවා මේ කෝච්චිය එනවා. දෙන්නම අඹරවගෙන ගියා. මේ යහපැත්තට යන්න එන්ජින් ඩ්‍රයිවර්ට පේනවා මේ මිනිස්සු දෙන්න මේ පණින්න හදන කෝච්චිය ඇහෙන්නේ නැහැ. නමුත් කලකිනි බුදු කෙනෙකු වුණ උපදින්නේ කලකිනි ධර්මයක් අපිට ඇහෙන්න කියලා මේ ධර්මයට හිත යොදන එක පොඩ්ඩක් හිතලා බලන්න ඒක කොච්චර යෝගයක්ද කිය කොච්චර අහම්බයක්ද කියලා මෙච්චර ධර්ම ජීවිතයට ඇහෙන්නේ නැහැ. මොකද හේතුව අපි කලයේ මොනින් නැමිලා තියෙන්නේ. ඉතින් අපි කලයේ උඩට හරවන්න තමයි අපි ওই ශද්ධාවෙන් තමයි ඒ කලෙ උඩට හැර වෙන්නේ. සද්ධා ජාතෝ උපසංකපති. සද්ධාව ඇති වුණොත් තමයි කෙනෙක් සොයා ඇවිදින්නේ. කෙනෙකුට කෙනෙක් වෙතට ළඟා වෙන්නේ. උපසංකපණය කරන. උපසංකමන්තෝ පෛරුපාසති. ඇස ළඟට ගිහිල්ලා පොඩ ඇසුරු කරලා බලනවා. මේ මිනිසා කුමන ධර්මයක් දේශනා කරන කෙනෙක්ද? එයා කියන දේ කරන කෙනෙක්ද? කරන දේ කියන කෙනෙක්ද පොඩ ඇසුරු බලනවා. පෛරුපාසන්තෝ සෝතං ඕධාති. ඒකට බලනවා මේ මිනිසා මොන වගේ දෙයක් කියන කෙනෙක්ද? ඔහිත සෝතෝ ධම්මං සුනාති. අර පීවර තුන පැන්නට පස්සේ තමයි යාට ඒ කෙනෙක්ගේ ධර්මය හම්බෙන්නේ. සුත්වා ධම්මං ධාරේති. ඒ ඇහෙන ඔක්කොම පැය 24ක ඇතුළත 150ක් අමතක වෙනවා. අවුරුදු 100ක් යනකොට සියල්ල අමතක වෙනවා. අපේ මොලේ හાર્ඩ්වෙයාර් එකේ එච්චරම අන්ලිමිටඩ් කැපැසිටි එකක් නැහැ. ඒ නිසා එනතරතුරු විශාල ප්‍රමාණයක් අඩිය පල්ල පල්ල නැති මල්ලක් වගේ දාන දාන ඉව හැදෙනවා. එචා කොයි එකද දරා ගන්න කියන එක. සුත්වා ධම්මං ධාරේති දරන්නේ මේකට මනාප ඇති කෙනාට විතරයි. මේ කරන ධර්මයේ අපි මේ කරන දේ මෙතන අන්‍ය තීර්ථක කෙනෙක් හිටියානම් ඒ කෙනාට තේරෙන්නේ මේ සම්පූර්ණ නොමග යන වැඩක් කියලානේ. එහෙම නැත්නම් මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටි කරන කතාවක් මේ කතා කරන්නේ. මේ දෙයයන් ආශ්‍රය තමයි මුළු ලෝකෙම ඇව්වේ. උන්වහන්සේ තමයි අපිට එන බයලජ්ජාව ඇති කරන්නේ. උන්වහන්සේ තමයි අපිට එන සද්ධාව ඇති කරන්නේ. උන්වහන්සේ තමයි අපිට එන සීලය ඇති කරන්නේ. මේ මිනිස්සු තටමලා සිල් කරන්න හදනවා. මිනිස්සු තටමලා සද්ධාව මේ මේ බයලජ්ජාව ඇති කරන්න හදනවා කිව්වම තන්නේ ක්‍රමයේ මනසට වෙන්නේ අර දෙයයන් ආශ්‍රයට විරුද්ධව කතා කරලා සදා කාලික අපායට යන්න හදනවා කියන්නේ. ඒගොල්ලන්ට හැකියාවක් නැහැ මේ ස්වච්ඡන්දයක් තියනවා කියලා තේරුම් ගන්න. සරුවචනස අපිට ස්වච්ඡන්දේ දීලා තියෙනවා. ඔබට ඕනේ නම් බයලජ්ජාව ඇති කරන්න පුළුවන්. ඔබට ඕනේ නම් නැති බයලජ්ජාවක් ඇති කරන්න බනහන්න පුළුවන්. නමුත් ඇහුවට කලේ මුනින්නවල තියනවාද අඩිය පල්ලේ හිල්ද කට ලොකු කලයක්ද කට පුංචි කලයක්ද කියන එකෙන් තමයි වැටෙන ධර්මපාණි ලැබෙන්නේ. ඒක නිසා අපිට කොතනකින් හරි පටන් ගත්තට පස්සේ මේ සුත්ත මේ ඥානය කියන එක කොතනින් හරි පටන් ගත්තට පස්සේ අපේ ඇතුළෙන්ම තියෙන මොකද්ද ජවයකින් තමයි අපිට තේරෙන්නේ මෙන්න මෙතන නම් කියන දේ මට තේරෙනවා. මෙන්න මේ කියන දේ මට අදාළයි. මේ කියන දේත් එක්ක මම යන්න ඕනේ කියන එක දෙන්නේ එකට ඉඳලා බණ ඇහුවල දෙන්නටම වෙන්නේ නැහැ. එක්කිනුනේ දෙන ඕක නම් කොච්චරද බණ අහලා දෙන ඕක නම් ගන්න දෙයක් නැහැ කියනවා. අනිත් එක්කනට ඒක හොඳට තේරෙනවා. ඒ දැනස ඉන්න කාලේ කතාවක් තියෙනවා මේ යාළුවෝ දෙන්නෙක් එකෙක් ගියාලු මාළු අල්ලන්න අනික ගියාලු බනහන්න. ඊට පස්සේ මේ මාළු අල්ලපු එක කිව්වලු යකෝ මම හිටියොත් මාළු තුන් හතර දෙනෙක් හරි ගන්න අල්ල ගන්නවා ගෑනිට මිනිහට කණ්ඩ දෙයක් වෙනවා. තෝ බනහන්න ගියයි කියලා මොකක්ද ඇති වෙන්නේ? මොනද හම්බෙන බන කණ්ඩේ වැඩක් නැහැ කියලා. ඉතින් බනහලි වුණාට පස්සේ ගිහිල්ලා බලනකොට ආරමිනියා මාළු බෑවට ඌ නිතරම කල්පනා කරලා තියෙන අනේ බන ටිකක් ඇහුවා නම් හොඳයි කියලා. බනාන එක දිගටම ඉඳලා තියෙන චකේ මාළු අල්ලන්න ගියා නම් හොඳයි කියලා. උහිතනවලු මේ ආවට මොකද ඔය කොච්චර කෙරුවක්වත් ගෙදර ගියාට ගෑණි බයිනකොට පාන් රත්ලක්වත් ගිනාවේ නැහැ කියලා කචල්නේ වැඩි. ඉතින් මේ බුදුහාමුදුරුවෝ බණ ඇහුවට එයාගේ ගෙදර හිත තියෙන මාළු අල්ලන එක කියන්නේ. මාළු අල්ලන එක හරුවට බැන්නට මොකද උගේ හිත තියෙන්නේ චා අර මනුස්සයා නම් ගිහිලා මේ හෝ අපුට කකා මේ ගස්ලන් වල ඉන්නවට වැඩිය මාළු වලන හොඳයි කියලා. ඒ නිසා බන ඇහෙන්නේ නැතිකමක් ලෝකේ නැහැ. ඒක මේ සනාතන ධාරාවක් මේකේ තියෙන්නේ. නමුත් කවි කොයිලාද අපි ඒක බන බාර ගන්න මට්ටමට එන්නේ. ඒක ලේසි නෑ. ඒ නිසා සර්වඥාන්සේ බණක් කියනකොට විශේෂයෙන්ම සද්ධර්මයේ දේශනා කරනකොට දායකයා වන්දවලා වාඩි කරවලා ඒක සූදානම් කළම ශක්ක බණ කියන්නේ. ඔය මහාම්දු කෙනෙක් පැවිදි කරනකොට ඉස්ලාම සේකියා ධර්ම උගන්ලා දෙනවා. ඊට පස්සේ කියනවා මේ தත්වයටදී මේ කාට හරි බණ කිව්වොත් උඹට ආපත්‍ති සිද්ධ වෙනවා. වැරද්දක් වෙනවා. මෙන්න මේ தත්ව 15 යටට ආවොත් විතරයි බණ කියන්න ඕන. එහෙම නැතුව මේ සද්ධර්මය මේ නෛර්යානික සද්ධර්මය නිකාං විෂ කරන්න ගත්තොත් අහන කෙනාට නෙමෙයි පෞසිද්ධ වෙන්නේ බණ කියන කෙනාට. දැන් තේරුම් ගන්න ඕනේ මේක කලාතුරකින් හම්බෙන දෙයක්. ඌරන් ඉදිරි පිට මුතු දාන්න වගේ හැමතැනම දෙන්න බෑ. ඒක නිසා අද තියෙන මේ ධර්මදේශනා ක්‍රම දිහා බලනකොට ඒක ධර්මයට කරන ගෞරවයක් වෙනවද? එහෙම නැත්නම් අගෞරවයක් වෙනවද කියලා විවෘත මාතෘකාවක්. හැබැයි මට හොඳට මතකයි ඔය 70 70 79 කියන 80 විතරකම් කියදයි පුදුම තොගේට බණ ඇහුවා මං රේඩියෝ එකේ. කිසිසේත්ම දන්නේ කවුරුවක්වත් දන්නේ නැහැ. අසවල් අසවල් හාමුදුරු බණ කියනවායි කියලා කිව්වොත් මම බයිසික පුස් බයිසිකල් ඇත්තේ උනේ. යාළුවෝ ඔක්කොම ගෙවල් වලට ගිහිල්ලා කියනවා අර හාමුදුරු බණක් කියනවා අහවල් වලට අහපන් කියලා. පුදුමාකාර විදිහට මේ කරුණු තේරෙන්න පටන් ගත්තා. මේ කිසිම දවසක සත්‍ය ගැන මම ආලා නැහැ. කිසිම දවසක මේ විදිහට ජීවිතේට වදින දේවල් අහන්න නම් ඒ ස්වාමීන් වහන්සේලා මට ප්‍රියයි. ධම්මික හඳුර හම්බුනාට පස්සේ තමයි හුද්දටම හිල් වෙන්න ටෝකක් කනලා හුද්දටම බැන්නේ තුපි අමනියෝ ලංකාවේ ඉන්න මේ සකල සිරිම්පිලි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ ඉන්නේ ඔක්කොම අමනියෝ කියලා බෑ මට ටිකක් වෙන්න තද වුණා ඇයි යකෝ මේ සුද්ධන්න පුළුවන් දෙයම බයින්න අපිත් ඇවිල්ලා මේ බුද්ධාගම් කාර්යෝනේ කියලා ඊ කිව්වොත් ඔබ දන්නේ බුදුහමන කියලා දීපු සතියේ බුදුහන්සේ ප්‍රධානී ගැල්ලිල්ල සතියේ මොකද විශ්සු ඔබ අන්තේ කොහොමද කතා කරන්නේ මමත් බුද්ධ ආගමේ අම්මයි තාත්තත් බුද්ධ ආගමට එතෙදිපන්ති ක්‍රෙඩිටයක් තියෙන බුද්ධ ආගමට ධම්මපදයේ අටපාඩමේ පුළුවන් කියලා මොන මගුල තිබුණත් ඔබ දන්නේ බුදුරජාණන්සේගේ එකම ඉගැන්වීම අප්‍රමාදේ සතිය උඹල මොනවද දැනගත්තත් ඒක දන්නේ ඇත්ත තමයි කතාව අපි දැන් ওই සති පාසල වැඩ පිළිවෙලට යනවනේ අපි ඇත්තටම ජාතික මට්ටමට දැන් පැදුරේලා ඉවරයි කිසිම දවසක කිසිම ළමේ කිසිම ගුරුවරේ කිසිම දෙමාපිය අහලවත් නැණි. අහලවත් නැ මේ සතිය තමයි ප්‍රධාන දේ කියලා. ඇහුවට පස්සේ අහනවා මේක බුද්ධ ආගමේද? ඉතින් අපි කියන්නේ නෑ කිසිම ආගමක් නෑ මේකේ. සතිය කියන්නේ හිතේ තියෙන தত্ত্বයක්. ඔය පුදුම හිතෙයි මේ අපි ධක්ල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ ලෝකෙට ධර්මයේ දීපු ජාතිය කියලා කිව්වට අපිට මේ බණ ඇහෙන හැටි. අපිට ඇහෙන්නේ මොනවද? ජාතක කතා කියවනවා නම් තොරන් කවි ඇහෙනවා නම් පැලෙන්න ලයිව් ස්පීකර් දාලා තියෙනවා නම් කනාඩි කනාඩි පැලෙන්න ආ ඒකට සම්මාදම් දෙනවා. එහෙම නැත්නම් බුදු වෙන්න ඉස්සෙල්ලා සිද්ධාර්ථ කුමාරයා කතා ඇහෙනවනම් අම්මා බුදු වුණාට පස්සේ කතා කරු අප්පා තේරෙන්නේ අප්පව අපට ගැඹුරුයි. බැරිද මේ ජාතක කතාවක් කියන්නේ. ඉතින් ආහමතුන්ට ඉල්ලුම සැපීමේ නීතියට ජාතක කතාවලුයි කුමාරෝත්පත්ති කතාවයි කතා කරගෙන මිසක්කා යන්නේ මේක මේ අපේ දෝෂයක් නෙවෙයි. මේ ධර්මයේ ගැඹීරත්වය. සුතමේ ඥානයක තියෙන ගැඹීරත්වය ඒක ලේසි නෑ. ඔය අපි හිතන විදිහටම කනේ මේ ඊය ප්ලග් ගන්න එක නෙවෙයි. ඒකට පෙළඹෙන්න කොච්චරක් පින තියෙන්න ඕනද බුදු කෙනෙක් හම්බුලා manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා ක්ෂණ සම්පත්තියක් ලැබිලා සද්ධාත්ම ශ්‍රවණයක් ඇති කරගන්න. කල්යාණ මිත්‍රෙක් හම්බ වෙන්න. අපි එවුව නෙවෙයිනේ කල්පනා කරන්නේ රට යන්න තියෙනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙනවා නම් දරුවන්ට රස්සාව හම්බ වෙනවා නම් කොළඹ ජනප්‍රිය පාසලට දරුවෙක් දා ගන්න තියෙන අම්මා ඒමදයි බන කණ්ඩේ කවදද අපිට කන් ඇහෙන්නේ ලංකාවට කන් ලාවට තමයි ඇහෙන්නේ. ලාවට ඇහෙන්නේ කන. මොකද ඇහිලා තියෙන්නේ අර හාව වගේ පිටරටවල වල නේන සද්ද වලට තමයි මේක ටියුන් වෙලා තියෙන්නේ. භාවනාට ගියාට පස්සේ තේින අපිට හැම දෙයකම කරන්නේ හිත බාහිරට ගෙනියන එක. ඒක නිසා යම් වෙලාවක සුත්තමේ ඥානෙ මොකද්ද කියලා අපි බුදුහාමුදුරන්ගෙන් අහගන්න තියෙනවා. අපේ ජම්මයෙන් එන්නේ කොහොමඩක්වත් අපි ළඟ තියෙන්නේ කාමෙටමයි. සංගීතේ පිනවණ්ඩ සවන් නැසුවන්ගේ සුවින් සංගීත සිංහල දේශේ මා වාගේ සමත් පෙර කාලියයෙක් නැත ඊට දුර්ජනා කෝපේ ඇන්නේ ඊර්ෂ්‍යා කදාකත් මේ සිංහල සංගීතෙට නෑ අපිට ඕන කරලා තියෙන රාගන සාල සහිත බටහිර සංගීතේ අපි කියනවා බොහෝම දියුණුවක් ඇති වෙලා තියෙනකල අපේ සංගීතේ ඉස්සර තිබුණේ මොනවද? පැල් කවියයි, ගැල් කවියයි. ඒ ඔක්කොම ත්‍රිපිටකයනේ අපි කිව්වේ. ඉස්සර නිලුම් කවියක් බලන්න කදාක රාග තාල නැහැ. ඒකේ කියන්නේ සද්ධර්මයේ. ගැල් කවියේ තියෙන සද්ධර්මයේ. පැල් කවියේ තියෙන සද්ධර්මයේ ඔකෙස්ට්‍රා දාගෙන සවුන්ඩ් මියුසික් මොකුත් නැහැ. දැන් ඒ වෙනුවට මේ ඔක්කොම තියෙනවා. ඇතුලේ පුස්. ඒ නිසා බුදු කෙනෙකුට තමයි තේරෙන්නේ වැඳලා අහන්න ඕන බුදුහාමුදුරන්ගේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ සුත්තමේ ඥානය කියන්නේ? කොහොමද සුත්තමේ ඥානයට කැමති කෙනෙක් බුදුහාඳුරෝ මහනවා කතංච බික්ක වේබික්කු සෝතා හෝති කොහොඳ මහණෙනි කෙනෙක් අසන්නෙක් බාටපත් වෙන්නේ ඒ කියන්නේ ශ්‍රාවකයෙක් බාටපත් වෙන්නේ ඉද බික්ක වේබික්කු තථාගතප්ප වේදිතෝ ධම්මවිනියෝ දේශේතා අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. සර්වචන් වහන්සේ විසින් දේශනා සාක්ෂාත් කරන ලද ප්‍රතිවේද කරන ලද මේ ධර්ම විනය දෙක අට්ටිකත්වා දුර් අර්ථ දැනගන්නවස. මානසිකත්වා ඉස්සර පස්සර දෙක ගලපමින් සබ්බං චේතසෝ සමන්නාහරිත්වා මුළු හදින්ම මේ අර කහන ගමන් මේ කහන ගමන් වැඩක් කරන ගමන් නෙවෙයි මුළු හදින්ම ඔහිතසෝතෝ කන්නමාගෙන හිත යොදාගෙන බණක් අහනවා නම් ඒ වෙලාවේදී තමයි මේ sannivedanaye සිද්ධ වෙන්නේ. ඒක හැම වෙලාවෙම වෙන්නේ අපි අහගෙන ඉන්නේ හැම වෙලාවෙම වෙන්නේ කන ස්වභාවයෙන් අහන්නේ කාමේ. ඒකට ස්වභාවයෙන්ම යනවා. මේ සද්ධර්මයක් අහනවා කියන එකට සද්ධර්මයක් කනට වැටෙනවයි කියන එක ඒකට අනුග්‍රහ කරනවා කියන එක බුදුහාමුදුරන්ගෙන්ම අහගන්න ඕන. ඊට පස්සේ මේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥාන. මේ අහපු දේ මට වැටචි දේ දැනහිච්ච දැනිච්ච දේ කරබැලීමේ ආසාවක් ඇවිල්ලා සංවර කරගන්න හදන බුදුරජාණන්සේ තියෙන ත්‍රිවිධ සංවරයනේ කතා කරන්නේ. සීල සංවර, සමාධි සංවර, ප්‍රඥා සංවර. සීල සංවර ආදි කල්යාණේ කියනවා. සමාධි සංවර මධ්‍යේ කල්යාණේ කියනවා. ප්‍රඥා සංවරයේ පරිෝසాన කල්යාණේ. ඒ එකම තනකටවත් එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා පෙළ ගහලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිසිම තැනක පිංකමක් ගැන සඳහනක් නැහැ. නොකල යුතුයමක් තියෙන්නේ. මේ නොපනත්කම කරන්න එපා, මේ වැඩේ කරන්න එපා, මේ වැඩේ කරන්න වෙච්චරයි. ඉතින් ඒකට මොනවද අඩු? පිංකමක් කරන්න අපිට වස්තු භෝග ඕනේ, තැනක් ඕනේ, බාර ගන්න කෙනෙක් ඕනේ, ගොඩක් දේවල් ඕනේ. නමුත් මෙතන තියෙන මේ හික්මීම ගත්තාම මෙතන තියෙන සබ්බ පාපස්ස අකරණ. භාවනා කරනකොට තමන් වාඩි වෙලා මට මේ ඉන්න පැයේ මාතුලින් කිසිම මේ මෙහෙම වාක්‍යයක් කලින් තියාගන්නකෝ චේතනාම්බිකවේ කම්මං වදාමි හැම චේතනාවකම කර්මයක් ඉඳගෙන කිසිම චේතනාවක් කරන්න නැතුව ඉන්නවනම් අන්න භාවනා සාර්ථකයි තමන් වාඩි වෙනවා චේතනාවකින් ඇඟ හොල්ලන්නේ නැතුව ඉන්න හිතාගෙන. හොඳ හොඳට පටල වාඩි වෙනවා. ඒ වගේම චේතනා කරනවා කතා කරන්නේත් නැහැ. ඉතින් පුරාවටම චේතනා නැහැ. සංස්කාර නැහැ. කෙලෙස් නැහැ. සබ්බපාපස්සා කරනවා. ඉතින් මේ 42 වෙනි රිට්‍රීට් එක තාම මම දකන්නේ කිසිම යෝගාවචරයක් මේ ඉඳගෙන ඉන්න එක පිනක් කියලා දන්න බා. ඒගොල්ලන් ඕනේ පින් කරනකොට ගෙජ්ජි හොල්ලෙන්න ඕන. බෙර සද්ද ඇහෙන්න ඕන. හඳුන් කුරු සෝදෙන්න ඕන. හඩු ගඳ ඇෙන්න ඕන. මේකේ මොනවත් නැති නිසා නිකන් ඇඟට වදින්නේ නැහැ. ඒක නිසා සුතමේ ඥානකින් කවදා හරි තේරුණා නම් ඒ නැත්තම් Tamanට කල්යාණ මිත්‍රය හම්බෙලා සුතමේ ඥානෙ තේරුණා නම් මෙතෙක් කරපු එකක්වත් වෙනස් කරන්න එපා. අපි කරොත් පින්කම් එකක්වත් නැතක නේ. ඔය ඉබෙන් තමයි මෙතෙන් ආවේ. ඒ පින නිසා තමයි මේ කල්යාණ මිත්‍ර ළඟට අපි ආවේ. හම්බුනාට පස්සේ බලන කරන ඕනේ තූතු කුඩියක් සිහියෙන් කරා. කරන දේ සිහියෙන් කරන්න බුද්ධ ඥානසමල පූජා කරන වෙලාවේදී ඊටාම සද්ධාවේ මේ මල යම්සේ දිරා යන්නේ දෙලෙස මාගේ කයත් දිරා යන්නේය කියලා පූජා කරනකොට මේක හුදුවට සිහියෙන් කරන්නේ එතකොට ගඳ කිලියට ගිහලා මල පූජා කරනවා. වැසි කිලියට ගිහලා මල පහ කරනකොට 100ෙන් කරන්න. වෙනසක් නැහැ. දෙක මේක කුසලේ. අපි දන්නේ වෙන්නේ මේ ගඳ කිලිය විතරයි පින් තියෙන්නේ කියලා. වැසි කිලිය නැහැ කියලා. මොකද ගඳ කිලිය පාවිච්චි කරන මලයි වැසි කිලිය පාවිච්චි කරන මලයි දෙක මේක අකුරු දෙක නම් තමයි. බුදුජනනාංශේ කියන්නේ සතිපට්ඨානේ මල් පූජා කරන්න මේකට යන්නේ කියන්නේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසීද කරනකොට මහණෙනි සීයෙන් කරපල්ලා. බුදුජනනාංශේ ඉන්න කාලේ ওই මල් පූජා කරන කතා තිබුණේ නැහැ. නමුත් මං කියන්නේ කිසි දෝෂයක් නැහැ. කරන දේ සීයෙන් කරන්න. ඉතින් මට මේවා කියනකොට මම දන්නවා මම බැලුම් ගහනවායි කියලා. කමන්නේ මට මේ ධම්මික හමුදෝ කිව්වේ ඒ දවස්වල මට සිගරට් බොන්න ඕනේ. ඉතින් මම බොහොම සන්තෝෂෙන් දවසක් මට හෙම්බිරිසාදීදී සිගරට් එකක් බිල එපා වුණා. ඊට පස්සේ මං ගිහලා ඒ හැමතුරණ කිව්වා මේ මම chance මං අධිෂ්ඨානයක් ගත්තා. මම ඊට පස්සේ සිගරට් බොන එක හරි අර සෙම නරක වුණාට පස්සේ සිගරට් දුම මුගක් වෙලා යනකක් ගත ගන්න. ඊට පස්සේ උඹ අම්මනේ උඹ මෝඩය උඹ තකතිර බීපන් යකෝ සිගරට් කිව්වා. මං කොහොමද මේ හැමතුර කෙනෙක් වශයෙන් මම ගිහියා මොනවද මේ කියන්නේ කියලා. නෑ නෑ නෑ බොනකොට හොඳට සතියෙන් බීපන්. එතකොට නතර කරයි ඔයගේ තටමලා නෙවෙයි දා නතර කරන්නේ ඊට පස්සේ ඔබ කවදාවත් ආයෙ බොන්නේ නැහැ. ඔබ දැන් ඔය නතර කරලා බලන්න තව සෝමානකේ ආයෙ පටන් ගන්නවා. 80න් අමනාපේ මං කෝ සාංශ වචනේ කියන්න එපා බැරි වෙලාවක් කාටවත් කවුද මේක පිළිගන්නේ නැහැ මම ඔබට ඇත්ත කියන්නේ සතෙක් මරණ වුණත් කමක් නැහැ. හදිස්සියකදී කටයුතු වෙනකොට හොඳ 100න් කරපන් කරන්න බෑ. කරන්න බෑ. හොරකමක් කරනවා දැන දැන කරන්නේ කරන්න බෑ. එතකොට තියෙන මේ ගන්න බඩුවට ඩිලේ පිච්චෙනවානේ. පැහැිනවනේ. ඔය ඕනේ දෙයක් කරන්න පොඩ්ඩක් බොන්න ඕනේ. පමාදයට වැටෙන්නේ නැත්නම් පව් කරන්න බෑ. ඒ නිසා සීළු පව්වල අමන අන්තිම අමනම පව තමයි මදේට පමාදයට හේතු වෙන මත්පැන්. මදේ ප්‍රමාදී අපිට උනේ අප්‍රමාදීව. අප්‍රමාදීව කරන ඕන දෙයක් කරන්න බෑ. වැරදි නැහැ කියලා කියන්න බෑ. නමුත් වැරද්ද හොඳට තේරෙනවා. නමුත් ඔක්කොමලා ඉන්නේ මදේනේ. ඔක්කොමලා ඉන්නේ පමාදේනේ. බීලම නන් නෙවෙයි. හැබැයි සූස්තියක ඉන්නේ හැම කෙනාම. සතියෙන් ගත නොකරන හැම වෙලාවෙම අපි ඉන්නේ ප්‍රමාදේනේ. සතියෙන් ගත නොකරන හැම වෙලාවෙම ඉන්නේ මදේකනේ. ඉතින් අපි බිබමිනියට බයින. කුඩු ගහන මිනිස්සුන්ට බයින. ඉතින් අනික් මිනිස්සුත් ඉන්නේ මදේ ප්‍රමාදේනේ. Taman ඒක දන්නවනම් මේ මදේ ඉන්න වෙලාව මේ පමාදේ ඉන්න මේ අප්‍රමාදේ ඉන්න වෙලාව කියලා. Tamanට සීරේ අප්‍රමාදයෙන් ඉඳගෙන මොන දේ කෙරුවා. ඒක පිළිබඳ පොත් ලැබීමක් තියෙනවා. මදයෙන් ප්‍රමාදයෙන් කරන දේක ටොං ගන්නවත් දන්නේ ඉතින් මේ ටික අපිට හවුෙන්නේ නැතුව නැත්නම් මේ ටික අපි තේරුම් ගන්න නැතුව අපි මේ කරන්නම් වාලේ මේක හොඳයි මේක නරකයි කියලා කෙරුවට සතියෙන් ඉන්න කෙනාට විතරයි තේරෙන්නේ මේ සතියට යොමු වෙන්නේ මොනවද? මන මානසිකාතබ්බා අමනසිකාතබ්බා කියලා අපි භාවනා කරනු කියන්නේ ආනපනේ කරනකොට පිම්බීම හැකිලින් පේනවා. හොඳයි දෙකම සතිය. ඉතින් යෝගාවචරයට මේක ප්‍රශ්නයක්. දැන් ස්වාමීන් වහන්සේ භාවනා කරන යනකොට මට පිම්බීම හැකිලිම දැන් මොකද කරන්නේ? ඉතින් කියන්නේ තියෙන කොයි එක කෙරුවොත්ද සතිය වැඩෙන්නේ කරපන්. දෙකම තියෙනවනේ දෙකම හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා ගොරෝසු දේ ගන්න. ප්‍රකට දේ ගන්න. අපිට ඕන කරලා තියෙන ආනාපානවත් පිම්බේ වැකිලිමත් නෙවෙයිනේ. අපිට ඕන තියෙන සතියනේ. ඒ නිසා මානසිකාතබ්බ ධර්මයි. මනස යොමු කළ යුතු ධර්ම මේකයි. අමනසිකාතබ්බ ධර්ම මේකයි කියන එක තමයි බුදුරජාණන්සේගේ අනුශාසන පාටිහාරය. නැසී ඒවම් විතක්කේ තබ්බන් ඒවම් මා විතක්කේත ඒවම් මානසිකාතබ්බන් ඒවම් මා මානසිකරෝත ඒවම් පජහත එවං උපසම්පජ්ජ විහෙත තුනේ බුදුහා ඔය හය කියන්නේ මේකට හිත යොදපන් මේකට හිත යොදන්න එපා මේක මනස කාර්ය කරපන් මේක මනස කාර්ය කරන්න එපා මේක අත්හැරපන් මේකට එළඹ වාසය කරපන් ඉතින් අපිට තොග පිටින් එනවනේ භාවනා කරනකොට තක්මන් කරනකොට নানা ප්‍රකාර අරමුණ කොයි අරමුණටද සතිය කිට්ටු කොයි අරමුණ කරනකොට සතිය ලේසියෙන් කරන්න පුළුවන් කියලා බලලා අපි මේ ආනාපාන කරන්න එහෙම නැත්නම් හුස්මෙන් නිවෙන්නේ නිවන කියන්නේ හුස්ම ගන්න සතිය වඩන්න. අන්නේ විදිහට මානසිකාතබ්බ ධම්ම, අමනසිකාතබ්බ ධම්ම කියන එක ඒ දෙක තමයි ඇත්තටම යෝනිසමනසිකාරය කියන්නේ. මේක නැතුව අපි මොන්න ධර්ම කොටස ඇහුවත් ඒ ධර්ම කොටස හිත තබා ගැනීම බරක් වෙනවා මිසක් ක්‍රියාවත් කරන්න දන්නේ නැහැ ක්‍රියාවත් කරනකොට අපි කරකොලත ඇරියා වගේනේ මත් වෙනවනේ. අන්නේ මත් නොවීම පිණිස බුදුරජාණන් කියන්නේ පද ලක්ෂයක් කියනකොටදී එක පදයක් කියලා දෙනවා නම් ඇති කියලා සාරිපුත්‍ර සාංශේ ස්තුති කරනවා. කෝටි ගණන් බණ කියනට රෙඩිය තේරෙන එක පදයක් කියලා දීපන් ඒ මනසේ ක්‍රියාවත් කරනවා. ඉතින් අපි කොච්චරක් මේ මහා රුවන්වැලි සෑය වගේ දාගැබතරම් බණ ඇහුවට පස්සේ තමයි අර කොත වාගේ අවශ්‍ය කරන පුංචි ඩිංගිත්ත අර උඩ තියෙන චූඩාමාණික්ක වගේ පොඩ්ඩට යන්න කොච්චරක් මේ කොට ගහන්න ඕනද කියලා බලන්න. අහගෙන ගහගෙන යනකොට තමයි අර උඩ තියෙන චූඩාමාණික්ක වගේ අවශ්‍ය වෙලාවට මේ කාරණා ලැබෙන්නේ. ඒ නිසා අපි අර මුලින් කරගෙන යන පින්කම් කරන දේවල් නරක නැහැ. ඒ ගිහිලා තමයි මෙතෙන් දෙන්නේ. ආවට පස්සේ Taman තීරුම් අරගන්න ඕනේ මේ සුතවිය කියන එක නැත්නම් මේ බහුසුත භාවයේ අසුවිරු ඥාන කියන එක ඒක ධනයක් Tamanගේ ජීවිතය නිවනට යොමු කරනවා. එහෙම නැත්නම් මේ නන්නත්තර කරවන්න තියෙන මේ භෞතික ඥාන තියෙන්නේ මේ භෞතික ඥාන වලටනේ අපේ ජීවිතයේ අවුරුදු 5 ඉඳලා 25 විතරකන් සුන්දරම වයස කාබසිනිය කරන්නේ. මම අපේ 8 පන්තියේ තිබ්බ විභාගෙන් පාස් වෙලා 10 පන්තියට යනකොට 8 පන්තියේදීම අපි තේරුණා විද්‍යාව විෂයන් කරන්න. ඉතින් ලොක්කෝ අපි අනික කට්ටිය අපි තරම් දක්ෂ නැහැ ඒගොල්ලෝ වාණිජ කරනවා ඊටත් වැඩි දක්ෂ නැති කට්ටිය කලා විෂයන් කරනවා. කලා විෂයන් කරනවා මොකද බෞද්ධ සදාචාරේ ඒව ජෝයෝ ගොරක වැඩ අපිම දයිසෙක් නිව්ටන්ද අර න්‍යායද මේ න්‍යාය දන්න මගුලක් නැහැ. ගෙදර ඇවිල්ලා කලාවිෂන් කරන අක්කලාට පෙන පුම්බනවා අපි. ඒ ඒ ඒ සාපේ. ඔය පශ්චාත්තුපාදී කෙනෙකුට තමයි මට තේරෙන්නේ එදා අතෑරපු දේ. අපි ඒ බුද්ධ ආගම ටිකක් ඉදිරියට ගෙනිච්චා නම් අපිට මීට කලින් මේක තේරෙන්න ඉඩ තිබුණා. ඒ අර කාපු කෑමනේ කක කක යෑම අවශ්‍ය කරන්නේ ඊට පස්සේ මං ඉගෙන ගත්තේ මොයේ පශ්චාත්භාවය මට ඕන තරම් ඇති වෙන ත්‍රිපිටකය කියව ගන්න ඉඩ ගන්න ඕනවට. රස්සාවක් කරන්න ඕනෙත් නැහැ. ඒකට ගෑණියක් ගන්න ඕනෙත් නැහැ. ඒකට ඉන්න පුළුවන් විවේකයක් තියෙනවානේ. පුළුවන් තරම් කියුවා. මම වාසියට කිව්වේ ත්‍රිපිටකය කියවන්න මට පාලි දැනුම නැහැ. මොකද ඒ සාමාන්‍ය කියනකොට 130ක් විතර දැනෙනවා. ඔහි කියුණා. ආයෙසරයක් කියවුන. ආයෙසරයක් කියවුන. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවට දාලා ඉංග්‍රීසි භාෂාවෙන් කියවනවා. බුරුමෙන් ගත්තා පස්සේ බුරුම් භාෂාවෙන් කියවනවා. පාලියෙන් කියවනවා, සිංහලෙන් කියවනවා, කියවනවා, කියවනවා, කියවනවා, කියවනවා. පස්සේ මම ඇවිල්ලා ලොකු සාංශි හම්බෙච්චිලා පළවෙනි දෙවෙනි දවසේ මම චෝදනා කරා. මේ අපබ්‍රංශ තේරෙන්නේ නැහැ සාංශ මේ ත්‍රිපිටකය කියලා තියෙනවා. අමාරුයි කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා මේවා ගැඹුරු තමයි. ඔය කරුණසෙන් ජලත්ගේ වගේ නව කතාවල් කියනවා වගේ හම්බ වෙන්නේ නැහැ මේක. නෝ කියවන්නේ කියවන්නේ මොකද වෙන්නේ? කියවන්නේ කියවන්නේ දවසින් දවස ටික ටික ටික ටික වදින. ඉතින් ඒක නිසා ආරම්භක ශේෂ වශයෙන් අපිට මොනවත් නැති වුණාට එක්ක සුත්තමේ ලබා ගන්න බණක් අහලා ඒක මේ මේ භාවනා උපදේශ සහිත බණ. එහෙම නැත්නම් ශික්ෂාවකට යොමු කරන බණ. නැත්නම් කෙලිම ත්‍රිපිටකය කියවන. ඒ කියන්නේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ. ඊළ වෙන භාෂාවකටත් දාලා සාකච්ඡා කරලා බලන්න කිසිම දෙයක් එක ඉල ඇලපිල්ල පාපිල්ල විසිකරන දෙයක් නැහැ. අන්නේ සුත්තම ඥානෙ ලබන්න අපි හික්මිලා නැහැ. අපිට බයලජ්ජාව නැහැ. අපි අහන්නේ අහන්න ප්‍රිය දේවල්. ඒ වගේ බොහෝ විට සත්‍ය තියෙන්න පුළුවන් උතු වෙන්න පුළුවන්. අපි මේ භාවනාවට අදාළ දේවල් නැත්තම් මේ සුත්‍රමී ඥානෙ වශයෙන් සරුවචනසේ නම් කරන දේවල් අපිට එච්චර ප්‍රිය වෙන්න පුළුවන්. ඒව හිතේ තියාගෙන ඉන්නත් තමයි. අපිට කවුරු හරි බැන්නොත් අර ස්තුති කිරුවොත් අර හොඳට මතක ඉන්නවා. බණ ටික කවුරුස් කියලා මතක හිටින්නේ නැහැ නේ කියන. හොඳට කවුරු හරි බැන්නනම් ඒක මතක හිටිනවා. අහවල් පරට්ටි අහවල් තැනදී මට මෙහෙම කිව්වයි කියලා වචන දෙකමත් එක මතක තියෙනවා. මේ වගේ නෑනේ එහෙම රාග කුප්ප කරතියක් නෑනේ. ක්ලේශ කෝප කරන්නේ ඒක නිසා මේක මතක හිටින්නේ ඒක දැනගෙන නැවත නැවත කරනකොට Tamanට කවදා හෝ එවැනි විනෝදාංශ සහිත නැත්නම් එවැනි සද්ධර්මයට ප්‍රිය කරන සත්පුරුෂය හම්බෙන්න ඉඩ තියෙනවා ඒක හොඳ ප්‍රමාණයක් Taman ඇසුරු කරන කෙනා මොනවා ප්‍රිය කරන කෙනෙක්ද කියලා බලන්න අපි දැන් ඇසුරු කරන්නේ ඔක්කොම යමපල්ලෝ ඇද්දින හරියක් අදින්නේ අපායට ගිනියන හරියක් ගිනියන්නේ කෙලෙසට ඒ බය වෙන්න දෙයක් නැහැ. එදා ස්වභාවය. නමුත් ඔය අතරමැද ඉන්නවා ඒ ධර්මයට ප්‍රිය කරන ඇත්තෝ මේ ළඟදි මං මේ කියවන්න ලැබුණා. මේ ලෝකයේ අද යන්නේ තේ ආණ්ඩු වශයෙන්ම යුද්ධයි. මුළු විද්‍යාඥයන්ගෙන් 99ක් වේදිලා තියෙන්නේ ආයුධ හදන්න. වෛද්‍ය විද්‍යාවෙන් පුදුමාකාර විදියට මිනිස්සුන්ට ඒ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රීස් වලින් මිනිස්සු වසර දස විස කවනවා. මිත්‍යක් තාක්ෂණේ. ඒ ඔක්කොම තියෙද්දී කවදාටත් වැඩිය අද පිරිසක් සතුටුමත් වෙන්න උත්සාහ කරනවා. ඔක්කොම බෞද්ධයෝ නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඔක්කොම බෞද්ධයෝ නෙවෙයි. නමුත් අබෞද්ධ වූ මේ සතුටුමත් වෙන්න උත්සාහ කරන පිරිස පුදුමාකාර විදිහට පසුගිය අවුරුදු 30 40 වැඩි වුණා. ඒගොල්ල අතර එකම පවුලේ නෑයෝ වගේ පුදුම බන්ධනයක් තියෙනවා. ඕනේ රටකට ගියහම ඕනේ සදාචාරයට ගියහම සතිමත් පුද්ගලයා කවුද කියලා ඒක පැය යනකොට අල්ලතයි. අර ආගම මේ ආගම ඊව මොකුත් නෑ සදාචාර මේ මුරධර්මවාදී නේ කවුද කියලා ඒගොල්ලන් කියනවා කොන්ෂස් සාමි කියලා. ඒගොල්ලෝ බොහොම අවදියෙන් ගත කරනවා මේ ලෝකයයි අනහරියක් යන්නේ අහිංසක මිනිස්සු රජයයි ඔක්කොම අන්ධකාරයෙන් අන්ධකාරයෙන්. ඒතියෙදිත් නැගිටින පිරිසක් ඉන්නවා. ආ මේක දැනගන්න පුළුවන් සුත්තම ඥානයේ තියෙනවනම් මේ කේල් ගහ කන්නද ගොනා යන්නේ පොල් ගහ කන්නද කියන එක. අපිත් ඇවිදපු ඇවිදිල්ල හොඳට මතක තියාගන්න. ඉඳලා තමයි අපි මේ යම් දවසක මේ සුත්තම ඥානයට වැටුනේ. ඒක නැතුව බෑ. සුත්තම ඥානය අවශ්‍යයි. හැබැයි සුත්තම ඥානයේ ඒකාන්තයෙන්ම සුත්වාන සංවරියේ පඤ්ඤා. අසූදේ සංවරයට යෙදුනොත් සීලමේ ඥාන. එහෙම නැත්නම් බූරුවෙක්ගේ පිට උඩ හකුරු පැටවුවා වගේ ඉගෙනගත්ත දේන් ඇති වැඩන්නේ. ඉතින් ඒක නිසා අපි අද ලෝකයේ තියෙන අධ්‍යාපන ක්‍රම විශේෂ ලංකාව වගේ ආරක්ෂක භාවය බලනකොට අපි බොහොම උසස් මට්ටමක ඉන්නේ. කියලා දෙන්න පුළුවන්. මොකද මිනිස්සු භාෂාව අඳුරනවා, ව්‍යාකරණ අඳුරනවා. ඒකට ඉඳගෙන දේශන වලට අහුම්කන් දෙන්න ලෑස්ති. ඒ නිසා අපි පාවිච්චි කරනවා, මේ උපක්‍රමය පාවිච්චි කරනවා. හැබැයි කවදාකවත් අපි බලාපොරොත්තු වෙන මට්ටමට මේක යන්නේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. ওই සතිපාසලෙන් අපි ඉගෙන ගන්න පාඩම එකයි. ඒ පොඩි ළමයින්ට ගිහිල්ලා දුන්නට පස්සේ ඒක හරි අමාරුයි දෙමාපිය හරහා පොඩි ළමයින්ට ගෙනියන්න. හරි අමාරුයි ගුරුවරු හරහා ගෙනියන්න. මේ දෙකොල්ලම හරි අපහසුකකටපත් වෙනවා. නමුත් ළමයා දීපු ගමන් ඒ ළමයිගේ තියෙන පිබිදීම දිහා බලනකොට පේනවා මේ ළමයට මොනවද බෝලා තියෙන්නේ. එනිසා අපි පශ්චාත්තාප වෙන්නේ. අපි ළමයි ප්‍රතිචාර හොඳක්වත් පශ්චාත්තාප වෙන්නේ. අපි දන්නවා මේක අමාරුයි කියලා. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් ඔක්කොටම ධර්මය ඇහෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒක සඳහා සද්ධාවෙන් පෙළඹිලා ඇසුරු කරලා කීන දේ කරන කරන දේ කියනවාද කියලා බලලා හිත යොදලා මේක ධාරණය කරගෙන ක්‍රියාවත් වෙච්ච දවසේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ සුතමේ ඥානය තමයි අපිට තියෙන ලොකුම ධනය. අපි මෙතෙක් කල මේ ඔක්කොම පටලවාගෙන සංවරයට එනෙව්වයි නැතිවෙව්වයි පටලවාගෙන කරන්න ගියාම ඒක ධර්මයට කරන නිග්‍රහයක් වෙනවා. මේ ඔක්කොම එක මල්ලේ දාලා තියෙන දේ. මොකද භාවනා කරන්න ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. සුමකට යොමු කරන දේ මෙහෙමයි, මානසිකාරට යොමු කරන දේ මෙහෙමයි, අමනසිකාරට යොමු කරන දේ මෙහෙමයි, යෝනිසමනසිකාරය මෙහෙමයි කියලා හරියට තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේක කියලා දෙන්න කොච්චර අමාරුද කියලා. ධර්මයේ තේරෙන්න තේරෙන්න පසුබාන්න හිතෙනවා. මොකද මිනිස්සු අහන්න කැමැතිම මේ කාම ගුණයන් ගැන විතරයි. ධර්මය ගැන අහනකොට කලාතුරකින් තමයි දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඒක නිසා මන් දෝත්සහයි වෙන්න එපා. මන් දෝත්සහයි වෙනස පුළුවන් ප්‍රමාණයෙන් Taman දන්න දේ අනික කෙනෙකුට කියලා දෙන්න. හැබැයි ඒක ශික්ෂණයට යන ලක් වෙන දෙයක්. එහෙම නැත්නම් අහලා මම අසවල්ලා සවල් දී දන්නවා කියන නම්බුව නෙමෙයි. අන්න ඒ සුතමේ ඥානය ධනයක් වශයෙන් පාවිච්චි කරන්න දන්න කෙනාට පේනවා භාවනා කරනකොට Tamanට ලැබෙන අත්දැකීම් ටික ඉදිරිපත් කිරීමේදී කමඨාන් වාර්තා ඉදිරිපත් කිරීමේදී සුතමේ ඥාන තියෙන කරන්ට ලාභයක් තියෙනවා. හැබැයි සුතමේ ඥානය ඉස්සර කරලා භාවනාමය ඥානෙ පසර දැම්මොත් ಗುಣ පසර දාලා කරත් ඉස්සර කරා වගේ අලිම කරදරයක්. ඒ නිසා පණ්ඩිස්වාංශ කියන සුතමේ ඥානෙ හැම වෙලාවෙම වැරදි නෑ. කොච්චර බහුසුන ප්‍රශ්නයක් නැහැ. ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න දන්නවනම්. එහෙම නැත්තම් මේ උගත් පිස්සු කියලා ගොඩාක් කරුණු දැනගත්තාම භාවනාවට පෙළඹෙන අහිංසකම නැති වෙනවා. ඔලොමල ගතිය එන්න පටන් අර ගන්නවා. ඒක නිමේ සුතම ඥානය කියන්නේ. සුතම ඥානය හැම වෙලාවෙම තමයි ශ්‍රාවකෙක් පාඩපත් කරනවා. ආදුනිකෙක් පාඩපත් කරනවා. අහිංසක පාඩපත් කරනවා. ඒ නිසා අපිට බණ අහන්න අහන්න සුතමේ ඥානේ ਸਰවචනසිකේ ಗುಣ තව තව තව තව කැපිපෙන්න පටන් ගන්නවා. ඒ කැපිපෙන්න හේතුව අපි මේ අහන දේ සීල ශික්ෂාවට, සමාධි ශික්ෂාට, ප්‍රඥා ශික්ෂාට දාන ප්‍රමාණය හැටියටයි. කිසිසේත්ම හිතන්න එපා සීල ශික්ෂා කොච්චර සාර්ථක වුණාද කියන එක අදාළ නෑ. ප්‍රඥා සීය සමාධි ශික්ෂා කොච්චර අදාළ හරි ගියාද නැද්ද කියන එක අදාළ නෑ. ප්‍රඥා ශික්ෂා කොච්චර හරි ගියාද නැද්ද කියන එක නේ උත්සාහය. ඒ සඳහා ගන්න ප්‍රයත්නේ වුණත් දිව්‍ය බ්‍රහ්මිය වඳිනවා. ඒ නිසා අපි පිටිස මේ වගේ ඉන්න බේසකට ඒ අතින් බලනකොට සෑහෙන ධනවත්. නමුත් උඟ දිනේ තාමත් දන්නේ එහෙම ධනයක් Taman ළඟ තියෙනවා කියලා. ඒගොල්ලෝ හිතනවා මේ තාම අහපු නැති බණවල තමයි බණ ධර්මයේ තියෙන්නේ. එහෙම නැත්නම් අපි තාම නොදන්න දේ තමයි මේ ගැඹුරු තියෙන්නේ කියලා අපි අර දන්න දේ නොසලකනවා නැත්නම් ඒ ධනේට සලකන්න දන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක අර කනාට මණිකක් පය වැදුනා වගේ නිසා මේ තියෙන දැනුම ඕනකටත් වැඩි වැඩි කියලා මම පොළොවේ අත ගහලා තියුරලා කියනවා. කිසිසේත්ම වෙන මොනක්වත් අවශ්‍ය නැහැ. ඒක ක්‍රියාවත් කරන්න කෙලස් කැපෙන සතිය වැඩෙන අප්‍රමාදී වැඩෙන පැත්තට ඒකටත් දෙවන්නේකින් අහලා වැඩක් නැහැ. Tamanටම තේරෙන්න ඕනේ කරගෙන කරගෙන යනකොට අසහනිය අඩුවීමෙන් ආතතිය අඩුවීමෙන් ඒ නිසා මේ සුත්තමේ ඥානේ පරීක්ෂා වෙන්නේ ඉස්සර තිබුණු ආතතිය එන්නේ අඩු වෙන ගතිය තියෙනවනම් අන්න ධනයක් වාටපත් වෙනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සුතමේ ඥානෙ පිළිට හේතු ආසනාව වේවා. ඒක සියලු දෙනාගේම ආතතිය අඩුවීමට කෙලෙස් අඩුවීමට සතිය අප්‍රමාදය වඩ වඩා තීරුම් ගැනීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.